ඒ අනුව අපිට තවත් බ්‍රහස්පතින්ද දවසක් ලැබිලා තියෙනවා. අපි මේ පසුගිය වාර කීපෙම යොදාගත් පොදු මාතෘකාවක් නැත්නම් සර්වඥ භාෂිතේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන චුල්ල වේදාල සූත්‍රය මුල් කරගෙන පවත්තන ධර්මදී මාතුකා කරන පාත්‍රන ධර්මදේශනක් විතර පැවැත්වුවේ. එෙහිදී <clears throat> අපි දැන් වාර කීපයක් පහු කරලා තියෙනවා. ඒ වෙනකොට කීටි වාසයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් අපේ වැඩ බාගුල භාව නිසා විවිධ කාරණා නිසා පසුගිය වාර දෙකේදීම ওই දවසත් නෑ ඒ පාර්මිතා වැඩ පිළිලත් කොළඹ ගමනකුත් නිසා ධර්මදේශනාව පවත්වා ගන්න බැරි වුණා. කෙසේ නමුත් අද මේ දේශනා මාලාව ඊගාව දවස් වශයෙන් ඉදිරියටයි පියවරක් තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී මේ චුල වේදාල්ලා සූත්‍රය හරි විශේෂිතයි. මොකද සර්වචන්නාංශිකේ නවංග සත්තු සාසනයේ වේදල්ලම් කියලා ගැඹුරු ව්‍යාකරණ ධර්ම සාකච්ඡා කරන කොටහක් අංග නමින් එකක් වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒ වේදල්ල වශයෙන්ම නම් වෙන සූත්‍ර දෙකක් මජ්ක්‍ධිම නිකායම සඳහන් වෙනවා මහා වේදල්ල චුල්ල වේදල්ල කියලා. ඉතින් මේ දෙකේමත් විශේෂණ වෙලා තියෙන දෙකම ආරම්භයේ සරුවචන භාෂිතයක් නෙවෙයි. ආරම්භය ධර්ම සාකච්ඡාවක් වශයෙන් යන්නේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ වගේ බරපතල ශාසන භාරදායකාරී මහා ස්වාමින් වහන්සේලා පළවෙනි මහා වේදාල සූත්‍රයට මුල් වෙලා තිනවා. අපි මේ ඉස්සරහින් තියාගත්තේ චුල්ල වේදාල සූත්‍රයට කලින් අමුසමයන් වශයෙන් හිටිය විසාක උපාසකතුමත් ධම්මදින්න තුමියත් පසු කාලීනව විසාක උපාසක සහ ධර්මදින්න මහා රහත්තරණිය වශයෙන් පවත්වන සාකච්ඡාවක්. ඉතින් මෙතනදී ඇත්තටම ඒ විසාක උපාසකතුමාට තමන්ගේ පුරාණ දූතිකාව නැත්නම් පරිණි අඹුව පැවිදි වුණාට පස්සේ ඒ මහානදන් නැත්තම් පැවිදි ජීවිතයේ සාර්ථකත්වයක් ළඟාකරද කරන තියනවද නැද්ද කියලා දැනගණ්ඩයි මේ ගිහිලා ප්‍රශ්න කරන්නේ. ඉතින් ආරම්භයේදී නම් මේ සැකෙන් යුක්තව තමයි ප්‍රශ්න යන්නේ. පස්සේ නම් ඇත්තටම අපේ වාසනාවට ප්‍රශ්න යන්නේ. විසාකතුමාට තේරෙනවා මේ සාමාන්‍ය කියන අර ගෑණියෙක්ගේ මොලේ හැඳි මිටේ දිගයි කියන කතාවට එහා මේ ධම්මදින්නාව බොහොම හරබරසයිටයි එහෙම නැත්නම් ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලැබලා තිනවා ධර්මයේ ඒකාන්තයෙන්ම ප්‍රයෝජන ලැබලා තිනවා කියලා තියෙද්දි විසාඛාතුමාගේ තියෙන ප්‍රශ්න ඇහිීමේ සූක්ෂම බව නැත්නම් ප්‍රශ්නයක් ගොනු කිරීමේ තියෙන ගැඹුරත් මේ වේදල්ලා කියන නමට ගැලපෙන විදිහට ප්‍රශ්න නගනවා. ඒක ඊටාත්ම මේ පසුකාලීනව ධර්මයේ භාවනා වශයෙන් හදාරන අයට බොහොම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා විශේෂයෙන්ම කියන්න පුළුවන් දැන් අවුරුදු 2600ක් විතර යනකොට අපේ ශාසනය අවුරුදු 10 ගණන් අතපත ගන්නතු පුස්කාලා තියෙනවා මලකඩ බැඳිලා තියෙනවා දූවිලි බැඳිලා තියෙනවා එතකොට අර ධර්මයේ තියෙන ඊටාම ගැඹුරු සූක්ෂම කොටස් මේ යම් යම් අර්ථකථන නිසා බොඳ වෙලා දැන් ඉතින් ඕවා කරන්න බෑ ඔය තියෙන විදිහට අරගෙන යන් කියලා අන්ධකාරේ අතින් අත මල් වට්ටියක් යවනවා වගේ මොනවා යවනවද නැතුව ආපු කාලයක් තිබුණා තිබිලා දැන් ආයසරයක් මේ බණ භාවනා කරලා ඒ ප්‍රායෝගික පැත්තෙන් ධර්මයේදී බලනකොට අර අටුවා යුගයට අහුවෙච්ච නැති එදාම පැවතිච්ච බොහෝම සජීවී කොටස් මේ වේදල්ල සූත්‍රයන් ඇසුරින් මතු කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ වට අටුවාවක් නැහැ කියලා වට අටුවාවක් තියෙනවා. නමුත් ඒ අටුවාවට වැඩිය නැත්නම් අටුවාවෙන් කියන එකටම සීමා කරගන්න නැතුව තමයි බැහැ ගන්න පුළුවන් හොඳට සති සමාධි වඩපු කෙනාට. එනිසා වේදල්ල සූත්‍ර මේ හැංගිලා තිබිලා දැන් හම්බ වෙන කොටස් වගේ අටුවා විනිවිදලා දකින්න පුළුවන්. හැබැයි මේ ඒ නිකම් මේ පොත් ලියනවක්වත් හසුරවන්නක්වත් එහෙම නැත්නම් දර්ශනීය පතුරවන්න නෙවෙයි භාවනා කරන අයට. ඉතින් ඒ අනුව බලනකොට ඊ타ත්ම සංවේදී ඊ타ත්ම බලකැවිච්ච ප්‍රශ්නයක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකා වෙලා තියෙන්නේ. නතඤ්ඤේව නුකෝ අයියේ උපාදානං තේච උපාදාන කන්දු. ආර්යාවෙනි මේ උපාදානයන් මැද නෑ උපාදානස්කන්ධයමද උපාදාන වෙන්නේ කියලා. උපාදානස්කන්ධයමද පංච උපාදානස්කන්ධයේමද උපාදාන වෙන්නේ. එහෙම නැත්නම් උපාදානස්කන්ධයන්ගෙන් වෙනස් දෙයක්ද උපාදාන වෙන්නේ කියලා. ඉතින් මේක හොඳටම අර උසාවියක නියම කට උත්තරේ ගන්න ආසන හරස් ප්‍රශ්නයක් වශයෙන් අහන දෙයක්. උපාදානස් පංච උපාදානස්කන්ධයේමද උපාදාන වෙන්නේ නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් පිට දෙයක්ද උපාදාන කරන්නේ කියලා. ඉතින් ඒක මේ වේදල්ලයකට ගැලපෙන්නේ නැහැ. එහෙනම් නැත්නම් බොහොම ගැඹුරු ව්‍යාකරණයකට ගැළපෙන ප්‍රශ්නයක්. ඉතින් එතකොට ධම්මදින්නාව දෙන උත්තරේ දිහා බලනකොට පේනවා ඒක සාමාන්‍යයෙන් කටපාඩම් කරලා දෙන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. ධම්මදින්නාව කියනවා නකෝ ආවසෝ විසාක තඤ්ඤේව උපාදාන මේක නේව පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයෙන්ම උපාදානය කියලා කියන්නත් බෑ කියලා කියනවා. ඒ වගේම නැපි අඤ්ඤත්‍ර පංච උපාදාන කන්දාත්වේව උපාදානං. පංච උපාදාන කන්දෙන් පිට උපාදාන කියලා ගන්න දෙයක්වත් නැහැ. එහෙම සමීකරණ සම්බන්ධකමක් පෙළන්න බෑ. යෝකෝ ආවුසෝ විසාග පංච උපාදාන කන්දේසු ඡන්ද රාගෝ. සෝ තත්ත උපාදානන්ති. පංච උපාදානයන් කෙරෙහි යම් ඡන්ද රාගයක් පහළ වෙනවනම් අන්නේ ඡන්ද රාගයට උපාදාන කියලා කියන්න පුළුවන්. ඒක නිසා උපාදානයන්ම පංච උපාදානයන්ම උපාදාන වෙනවාමයි කිව්වොත් අටුවාව තර්ක කරනවා එහෙනම් ලෝකේ තියෙන හැම රූපයක්ම උපාදාන ඇති කිරීමේ ශක්තිය සහිතයි කියලා. හැම වේදනාවක්ම සංඥාවක්ම සංස්කාරයක්ම විඥානයක්ම නැත්තම් රූප ධර්මයක්ම නාම ධර්මයක්ම ප්‍රകൃතියෙම එහෙම නැත්තම් ඒක අත්‍යන්ත වශයෙන් උපාදාන සහිත වෙනවා. එතකොට ඒක දැක්කට පස්සේ උපාදාන පහළ නොකරගෙන බෑ. එහෙම නැත්නම් කියනවා උපාදාන තියෙන්නේ බාහිරේ. බාහිර වස්තු උපාදානේ තියෙනවා නම් උපාදානස්කන්ධෙම උපාදානයි කියලා කියන්නේ කීයකි. එහෙම නැත්නම් උපාදානස්කන්ධයන්ගෙන් තොරව උපාදාන තියනවායි කියලා කියනවා නම් අසංස්කාරිකව සිදුවෙන දේවල් වලදී අනුශේධ ධර්මවල මේ උපාදාන පහළ වෙන හැටි විස්තර කරගන්න බැරුව යනවා. තේරෙනවා මේ ගෙනියන්න හදන්නේ කොතනද අපි මොනතරම් සංවේදී තැනකටද කියලා. මොකද විශේෂයෙන්ම මේ උපාදානස්කන්ධ අනුසය සංස්කාර වගේ ධර්ම කොටස වලට එනකොට ඒ සීල ශික්ෂාවදී සමාධි ශික්ෂාවදී මේක අහුවෙන්නේ නැහැ. අහුවෙන්න අදාළ නැහැ මේවා. නමුත් සීල ශික්ෂා සමාධි ශික්ෂා කියලා කියන අපේ ශාසනයේ තුනෙන් දෙකක්. ඉතින් මේ තුනෙන් දෙකේදී වැඩ කරගෙන යනකොට ඒ කෙනාට ඒව උපාදාන වෙන හැට පිළිබඳ විශේෂ ගෝචර වෙන්නේ නැහැ. පොතෙන් කියලා දැනගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් මේ චින්තාමේ වශයෙන්, එහෙම නැත්නම් අන්වේ වශයෙන්, මේ තර්ක වශයෙන්. ඒව තමයි අභිධර්මයේ ලස්සන්ට ඉරියඳලා, කොටු ගහලා, වගු වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වුණාද නැද්ද කියන එක සම්පූර්ණ වෙනස් වෙනවා. කොටු වගු වැඩි වෙන්න වෙන්න වෙන්න ප්‍රත්‍යක්ෂයි චින්තාමේ දෙක අතර පටලවෙනවා. ඒක නිසා යම් තැනක තීටි තියෙනවා ඒ වගු ඒ ලයිස්තු ඔක්කොම පැත්තක දාලා තමන් භාවනා කරනකොට කොයි කොයි දේවල්ද තමන් සංස්කාර කරගන්නේ නැත්නම් අනාගන්නේ පටලවාගන්නේ අන්නේ සංස්කාර කරගත්ත හරිය තමයි උපාදාන වෙන්නේ සංස්කාර වෙච්ච නැති දේවල් වල උපාදාන වෙන්න දෙන්නේ එතකොට යමක් උපාදාන කරොත් ඒ භාවයට ඒ පුද්ගලයාපත් වෙනවා යමක් කමක් නැවත නැවත අත ගන්න විනාඩ ඒ නමින් අපි කතා කරනවා. මාළු අල්ලන මිනිහට මාළු පාරයි කියලා කියනවා. ඒ මනුස්සයා මාළු අල්ලන්නේ හින්දා. ඒ වගේම තමයි අපි යමක් කමක් උපාදාන කරනවා. ඒ නමින් තමයි මිනිස්සු අපිට නම්පට බඳින්නේ. වඩුවයි කියනවා, මහානයි කියලා කියනවා, මහානයි කියලා කියන ඔක්කොම මේ එක එකන එක එකන තමන් ආශ්‍රය කරන අල්ලන ඇසුරු කරන ඇබ්බැහි කරන ඇබ්බැහි වෙලා තියෙන දේවල් මත. ඉතින් ඒ නිසා ඒ ටික සම්පූර්ණයෙන්ම අයින් කෙරුවොත් අපි කිසිම දෙයක් අල්ලන්නේ නැහැ අපි කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැහැ අපි කිසිම දෙයක් විදියට પરමාර්ථ පිහිටවන්නේ නැත්නම් ප්‍රහෙලිකා ස්වරූපෙන් කියන්න පුළුවන් සීලය රකින්න බෑ සීලය රකින්න අල්ලන්න ඕනේ සීලය බදා ගන්න ඕනේ නිකන් අමාරියන්නේ නැහැ දුස්සීල වෙනවා නැත්නම් නිසා සීලය අල්ලන්න සීලය දැඩි අෂ්ඨාන පිහිටවාගෙන પરමාර්ථ පිහිටවාගෙන අම්මා මුත්තා කිව්වත් මම මේ සීලය කඩන්නේ නැහැ කියලා දැඩි ඇල්ලිල්ල කල්ලන්නේ ඒ සමාධියට ගියාම අරමුණ අල්ල බදා ගන්න වෙනවා ඊ අරමුණ අල්ල බදාගත්තේ නැත්නම් කවදාකවත් ඒ අරමුණට මේ උපචාරපණ උපචාර වශයෙන් උපචාර අර්පණ වශයෙන් සමාදින්න බෑ. නමුත් මේ ඇල්ලිල්ලත් උපදානයක් තමයි. සීලය පිළිබඳ ඇල්ලිල්ල සීලබ්බතයක් වෙන්න ඉඩ තියෙනවා. සීලබ්බත පරාමාශයක් වෙන්න ඉඩ තියෙනවා. උපාදාන පරාමාශිකුත් වෙන්න ඉඩ තියෙනවා. එතනින් ගියාම භාවනා කරන සමත මට්ටමේදී ඇතිවෙනා වූ ඒ නිකාන්ති එහෙම නැත්නම් අපක්ලේශ වෙන්න පුළුවන් ස්වරූපේ ගත්තාම ඒක ධම්මොද්දච්චයක් වෙන්න ඉඩ තියෙනවා. මේ ටික යම් දවසක යෝගාචර විශේෂෝචර වෙන්නේ එහෙම නැත්නම් මේ අතාරින්න වෙන්නේ අල්ලගත්ත කොල්ල ටිකක්මයි කියලා තේරෙන්නේ විපස්සනා කරනකොටයි ඒක එතෙන්දී හැඩ ගැහෙන්න ලෑස්ති නැත්නම් වෙනස් වෙන්න ලෑස්ති නැත්නම් අනිච්ච සංඥාව පිටව ගත්තේ නැත්නම් දුක්ඛ සංඥාව පිටව ගත්තේ නැත්නම් අනාත්ම සංඥාව පිටව ගත්තේ නැත්නම් අර කොල්ල ටිකේම පබගාලේ පැටලුනා වගේ කොහොල බවත් එක සිල්ලම් කරා වගේ ඒ සීලයම සමහර වෙලාවට සදාචාරවාදියෙක් කියලා හිර වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒ අල්ලගත්ත සමාධියේම කාන්දම් වෙන්න ඉඩ තියෙනවා. නමුත් සරුවඥාන්සේ ඒ හරහම සීලය හරහම සමාධිය හරහම ගෙනියලා ඒ සීලේ නිසා ඇති වෙන්න පුළුවන් සමාධිය නිසා ඇති වෙන්න පුළුවන් විෂ මරලා විෂ කපලා ගත යුතු වැඩේ අරගෙන අවශ්‍ය වෙලා දෙක අතහැරලා විපස්සනාට ගෙනියන ක්‍රමය තමයි ওই වේදාල සූත්‍රවල බොහොම ගැඹුරෙන් සාකච්ඡා වෙන්නේ. ඒක නිසා මේ උපාදාන වේ පංච උපාදානස්කන්ධයමද උපාදාන වෙන්නේ නැත්නම් පංච උපාදානස්කන්ධේ පිට දෙයක්ද උපාදාන වෙන්නේ කියන එක අහන්න සාමාන්‍ය ආගමක කරන්න බෑ. ඒක බුද්ධ ආගම විපස්සනා පමණමයි මේ ප්‍රශ්නේ අහන්නවත් පුළුවන් වෙන්නේ. මේ ප්‍රශ්නේ අහන්න තේරුම් ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැති එක නම් හුඟක් වෙලාට වෙන්නේ ඉඳී තියෙනවා. මොකද එසේ මෙසේ ප්‍රශ්නයක් නෙවෙයි මේ කාටවත් එහෙම වර්ණ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුණත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නවත් බැරි නම් ඉතින් ඒ කියන්නේ ඊට පල්ලෙහා සීල දෝෂයක් හරි සමාධි දෝෂයක් හරි විපස්සනා සඳහා පෙළ ගැස්මේ. ditthiyක දර්ශනේ දෝෂයක් තියෙනවා. ඉතින් ඒක නැති කරන්නයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක නැති කරන්නයි අපි මේක සුතමේ වශයෙන් ලං කරගන්නේ. ඒක තියෙනවනම් තන වඩා ගන්නයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා බලන්න ඕනේ මෙතනදී සම්පූර්ණ දෙපක්ෂයට පක්ෂග්‍රාහී වෙන්නේ නැති මධ්‍යස්ථ විනිශ්චයකාරවරයෙක් එහෙට මෙහෙට ප්‍රශ්න අහද්දී ජූරිය විවිධ විනිශ්චය කරද්දී Taman ස්වාධීනව විනය පොතට නැත්නම් නීති පොතට කරු කරගෙන අනඩුවදී ආගෙන හිටියොත් එයාට පුළුවන් අපක්ෂපාතී විනිශ්චය කරන්න. ඉතින් මේ උපාදාන පිළිබඳව ගත්තාම ඒක තමයි නම ප්‍රශ්නේ තියෙන්නේ නඩුකාරයට තියෙන බාහිර උසාවිය දෙල්ලම. මේකේ තියෙන ඇතුළත සමග රුචර්චුකම් ටිකමයි. ඇතුළතම Taman විහිං අල්ලගත්ත ටිකක්මයි. එනිසා මේ කැලේ හොඳටම පේන උපාදාන වෙන්නේ අල්ලගත්ත ටිකක් විතරයි. ඉතින් එහෙමනම් උපාදාන මේ විදිහට භවයක් ඇති කරලා භවෙන් ඒ වාගේම જાතියක් ඇති කරලා જાතිය නිසා ඒකාන්තම ජරා මරණ දෙනවනම් දන්නවනම් අපි අල්ලයිද කියලා ප්‍රශ්නයක් වෙනවා. මේ විදිහට අල්ලා බදා ගනීද යකට රත් වෙච්ච එකක් බව දන්නු නම් අපි බදලා සිප වෙනඳ ගනීද එහෙම නැහැ එහෙම තියෙද්දිත් අපි කොටින් කියනවා අපි සීල්වන්ත ඇත්තෝ දන්නවා පංච පංචස්කන්ධේ පංච උපාදාන වුණොත් මේක හොඳ නැහැ කියන එක සමාධි රකින්න ඇත්තෝ දන්නවා නමුත් ඒ තියෙද්දිත් මේක කොහොමද ගැහැත බැඳෙන්නේ කොහොමද මේක ගැට ගැහෙන්නේ කොහොමද මේ සමහර විට සිල් නැති ඇත්තන්ට වැඩිය වෙනස්කමකට උග්‍ර විදිහට සිල් ඇති ඇත්තන්ට උපාදාන වෙනවා ඒ වගේම සමාධිය නැති යත්තන්ට වැඩිය සමාධිය තියෙන යත්තන්ට උපාදාන වෙනවා. ඒක නිකන් හරියට භාවනා කරනකොට බය කරන්න හදන කතාවක් වගේ. එහෙම නැත්නම් සාර්ථක වෙලා ඉදිරියට යන්න යන්න වනමුකේ පෑදුවා වගේ විෂ බීජ එන්න තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා කියනවා බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරලා තියෙන 64ක් දෘෂ්ටි වලින් 49ක්ම ඉන්නේ සමාධිය තියෙන අයට. 13ක් ඉන්නේ ප්‍රඥාව තියෙන අයට. සමාධිය ප්‍රඥා නැති අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ පාන් ගණන් යනවද ඩීසල් ගණන් යනවද ඉලකර ගණන් බහලා තියෙනවද අල්ලපු ජර්මන්සය යුඑම්පි කාර්යය ශ්‍රී ලංකා කාර්යය කියන එක විතරයි. ඒගොල්ලන්ට ඔය සමාජ ප්‍රශ්නකුත් නැහැ මේ මේ ප්‍රඥා ප්‍රශ්නකුත් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ කාමේ විතරයි. ඒකෙත් ඔය අහුවෙදයක් ආව බිව්ව අපායේ තියෙනවද තිබිච්චාවේ දිවිලෝකෙ තිබුණාද තිබිච්චාවේ ඉවරයි ප්‍රශ්නේ. නමුත් ඊට වැඩිය වෙනස් දෙයක් මේ සර්වඥාන්සේ වගේ සදාචාරවාදී අහගම් කතුවරු සීලය රැකපන් කියලා කියනවා. අනිවාර්යම අත්‍යවශ්‍යයි ඊගාව මේ සමාධියට ගොඩ වෙන්න ඊට සමාධිය රකපං සමාධිය වඩපං ඒ සමාධිය වැඩුවට පස්සේ ඇති වෙන මේ සති සමාධි ධර්ම ප්‍රඥාවට අත්‍යවශ්‍යයි නමුත් මේ වඩන දේම අහුවෙන්න වඩන දේටම අහුවෙන්න ඉඩ තියෙනවා ඒ නිසා දරුවචනාංශයේ අද්දක හොදාගෙන පස්සටලා කියනවා මම මේක කියන්න විතරයි දන්නේ මම වග වෙන්නේ නැහැ කියන මට වග වෙන්නත් බෑ මම ඕගොල්ලෝ විමුක්තියටපත් කරන්නෙත් නැහැ මම මේ ගැලවුම්කාරයෙක් නෙවෙයි කියනවා. අනිකුත් හැම ආගම් කත්වරම කියනවා මාව අදහන්න මම ගැලවුම්කාරයෙක් කියලා. ਸਰවඥාන්සේ පැහැදිලිවම සපකාශ කරනවා මම මග දක්වන්නේ පමණයි කැමැති කෙනෙක් යන්න ඒක මේ ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා අද ලංකාවෙම තියෙනවා මත දෙක තුනක් භාවනා කළ වැඩක් නැහැ බනහන්න නැතුව කියලා. මේ බනහනකොටම තෝවන් වෙනවා. එහෙම නැත්නම් ඒ තරම්ම කාරණාව දැනගන්න ඕන නිසා භාවනා කරන එක හොඳ නෑ කියලා මට්ටමට වගේ යනවා. ඒක අන්තයක් තමයි. ඒක හොඳ නැති අන්තයක්. නමුත් ඒකට හේතුව මොකද? ඒ විපස්සනා කරන කෙනා තමන්ට මේ වගේ ප්‍රශ්නයක් එක්ක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන නැත්නම් ප්‍රශ්නෙට තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අඩු ගානේ ඒකට නැමෙන සුළු ගතිය. ඒකට තියෙන නියතමානී ගතිය තියෙනවා නම් එදා හිටපු ඒ ධම්මදින මෙහෙණි රාත්මීනින් වහන්සේ විසාක උපාසකතුමා වගේ ඇත්තෝ මේකට හොඳට පෙත සකස් කරලා තියෙනවා. ඒ පෙත සකස් කරන්න බෑ තමන් නැමෙන සුළු ගතිය නැත්තම්. ඒ නිසා අපි ඒකට තියෙන නිහතමානීකම සූතමේ ඥානයට ඇති නිහතමානිකම, චින්තාමේ ඥානෙ ලබා ගන්න ඇති නිහතමානිකම, ගම අවසානයේ ප්‍රත්‍යක්ෂ ඥානයකට ඇති නිහතමානිකම කිය ක්‍රම තුනකට වැඩෙනවා. ඒකේදී අර ප්‍රත්‍යක්ෂ ඥානෙක තියෙන හේතමානිකම තමයි විපස්සනා යෝගාවචරය අනිස්සීරුම දේ පහ තබල ඕනම දෙයක් ශරීරය හෝ ජීවිතය හෝ කැප කරලා තමන්ගේ විවෘතකම තියාගෙන ඉනවා. ඒ මොකද කොතන උපාදාන වෙනවද කියන්න බෑ. ඉතින් මේකෙදී මේ මෙතෙක් මං කියාපු ටික මතපදනම් කරගෙන මම කැමැති දේශනා වශයෙන් මතක් කරන්න මෙන්න මේ කියන උපාදානස්කන්ධයේ ප්‍රත්‍යක්ෂ කොටහ ප්‍රත්‍යක්ෂ කළ හැකි කොටස තේරුම් ගන්නට නම් කෙනෙක් සීලෙන් සමාධියෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. වෙන විදිහකට මම කියනවා කායනුපස්සනාව සම්පූර්ණ වෙලා තියෙනවා. කය කීකරු කරගෙන තියෙනවා. බාහිර ඇහ කන දිව රූප ශබ්ද ගන්ධ රස කියන දේවල් කීකරු කරගෙන සමහර විටක සරුවචනංශ මේකට ධම්මටිචි ඥානය කියලා සඳහන් කරලා තිනවා පුබ්බේව කෝසුසීම ධම්මටිචි ඥානං කියලා ඉස්සල්ලාම ධම්මටිචිය තියෙනවා ඊට පස්සේ තමයි නිවනට යනවද සංසාරයට යනවද කියලා යාර විනිශ්චය කරන්න අවස්ථා දෙකක් හම්බ වෙයි නැත්නම් අනිවාර්යයෙන්ම සංසාරෙමයි ධම්මටිචියට ගියාට පස්සේ පේනවා කැමැතිනම් නිවනට යන්න පුළුවන් කැමැතිනම් සංසාරයට යන්න පුළුවන් ඒ සංසාරයට අවල් ලාභයි මොකද සංසාරේ හොඳට හසුරුවාගෙන පව් අඩු කරගෙන සැප වැඩි කරන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ ධම්මඨිතිය ලබනද ඒ පුද්ගලයා සති සමාධිය වලින් සාහන ආඩ්‍ය භාවයක් ලබනවා. ඉතින් සම්මතය ප්‍රධාන කරගත්තේ නැත්නම් සම්මතියට ගරු කර නැත්නම් කියනවා මේ සඳහා අර්පණ සමාධිය අවශ්‍යයි කියලා. ඒකෝ පළවෙනි ධ්‍යාන නැත්නම් අපේ ලুকু සංචින්න කාල දෙවෙනි ධ්‍යානෙ කිව්වා සමහරලාට ආර්යමන් සම්ධි වශයෙන් හතරවෙනි ධ්‍යානෙ සඳහන් කරනවා. අපේ ශාසනයේ උපරිම වශයෙන් අරුප ධ්‍යාන දක්වාම ධ්‍යාන ගැන කතා කරනවා. එකෙන් අදහස් කරන්නේ සමාධිය. ඒ දෙකොල්ලම කොයි ක්‍රමයකට ගියත් සතිය අවශ්‍ය බව තේරුම් ගන්න. ඒ නිසා සති සමාධි දෙක කොච්චර දුරට වඩන්න ඕනේද මේ ප්‍රශ්නයේ යට අඩිය අල්ලගන්න. නැත්නම් ගැඹුරට අත දාගන්න. කොච්චරක් Taman සුදුසුෙක් වෙලා ඉන්න ඕනේද මේ උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධයේ මද එහෙනම් ඒ පරිබාහිරද කියලා තේරුම් අරගන්න මේ මට්ටමට තියෙනවා. ඒ නිසා මට පටන් අරගන්න වෙන්නේ ඒ කියන්නේ අපි මාතුකාවට පටන් ගන්න වෙන්නේ යම් යෝගාවචරයේ තමන්ගේ කාය අනුපස්සනාවේ පස්සම්බයං කාය සංකාරං කියන මට්ටමට හිත හදාගෙන හිටියොත් හදාගෙන ඉන්නවා කියලා දී ඇති සාධකයක් ගත්තොත් ඉදිරියට ගිහිල්ලා අපිට පුළුවන් බොහොම විචිත්‍රව එහෙම නැත්නම් බොහොමත්ම සංවේදීව මේ උපාදාන වෙන්නේ නොවෙන හැටි අල්ලගන්න. ඒ නිසා මට පොඩ්ඩක් ඉර දෙන්න. මොකද්ද මේ කායගත සතියේ කාය අනුපස්සනාවේ එහෙම නැත්නම් සබ්බ කාය පටිසංවේදන පස්සම්බයං කාය සංකාරං කියන එකෙන් අර්ථය මොකද්ද කියලා මේ ධර්ම දේශනාවට අදාළ අර්ථකථනය දෙන්නේ. අපි ਸਰවඥ වහන්සේගේ පාඩයක් මුපුටා දැක්කොත් උන්වහන්සේ සතර සත්‍යපට්ඨානේ කායනුපස්සනාව විශ්ල කරලා තියෙනවා. ඒක හොඳට පැහැදිලි වෙනවා කායගත සති සූත්‍රයෙන්. එහෙම නැත්නම් මේ දවස්වල පල්ලේ අපි සාකච්ඡා කරන ගෝපාලක සූත්‍රයෙන් රූපඤ්ඤු පළවෙනියම රූපය පිළිබඳ දැනගෙන තියෙනවා. බාහිර රූප, අභ්‍යන්තර රූප මේ අතරමහා ධාතුන්ගෙන් ගොරෝසු දේවල් පිළිබඳ අවබෝධයෙන් තමයි අපි ඒසියුම් ක්‍රමයට හිත හදාගන්නේ. ඒ විදිහට වාඩි වෙලා අපි මේ රූපයක් වශයෙන් මම කියා ගන්නා මගේ කියා ගන්නා මගේ ආත්මය කියා ගන්නා වූ මේ කය තමයි අපි පරිශනාකාරයක් විදිහට පාවිච්චි කරන්නේ අරමුණක් කරන්නේත් ඒකමයි ඒක නිසා අපි හොඳට මේ කයට හිත දමා ගැනීමට අනුග්‍රහ කිරීමක් වශයෙන් රූප බැලීම අදිෂ්ඨාන වශයෙන් ප්‍රතික්ෂේප කරනවා අපි කියන ඇත්ත එක වහන්නයි එනිසා ශබ්ද ඇහිීම අදිෂ්ඨාන වශයෙන් ප්‍රතික්ෂේප කරනවා කන් වහන්න බැරි නිසා නිස්සද්ද තැනකට යනවා ගිහිල්ලා එන සද්ද මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ඒවා ගණන් ගන්න. ඒව නැත්නම් ඒවට හිත යොදන්නේ මම අපිට ආමන්ත්‍රණය කරන්න නැති නිසා. නොකරනවා කියලා හිතාගෙන. ඒ නැත්නම් ගඳ රස අභිරමණය කරන්නේ. ඒ නිසා මධ්‍යස්ත වාතාවරණයක් අත්තනකට යන්නේ. ඒ වගේම දිව නැත්නම් රසනහර කුපිත වෙන දේවල් කරන්න එපයි. ඒකල කය චේතනා විරහිතව තැම්පත් කරගන්න පුළුවන් ඉරියව්වක තියන්න කියනවා. එතකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් මේ කයෙන් සංස්කාර වෙන්නේ නැහැ, චේතනා පහළ වෙන්නේ නැහැ, ප්‍රාර්ථනා නැහැ. මෙන්න මේ දී ඇති සාධක පහ හිරිවට ගන්න නැතුව අපිට කවදාකවත් චේතනා පිළිබඳ හදාරන්න හම්බ වෙන්නේ චේතනා කියන්නේ මෙතන සංස්කාර ඔය අර තමයි මේ උපාදාන වැටෙන්නේ. යමක් චේතනා කරේ නැත්නම් යමක් කෙරෙහි ප්‍රාර්ථනා පිටුවේ නැත්නම් මොනම දෙයක්වත් උපාදාන වෙන්නේ. මොනම දෙයක් සංස්කාර වෙන්නේ නැහැ. ඒ මොනම දෙයකින්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිළීමක් එන්නේ නැහැ. දුකකුත් නැහැ අනාත්මයි. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ ඇහැ පිළිබඳව අදිෂ්ඨාන කිරිල්ල ප්‍රාර්ථනා කිරිල්ල චේතනා කිරිල්ල නැත කරනවා. කන, නාසය, දිව, කය. ඉතින් මේක අපිට වැඩි වෙලා ඉන්න බෑ බොහොම සුළු වේලාවයි පුළුවන්නේ. කය එක තැනක තැම්පත් කරලා චේතනා විරහිතව කය තැම්පත් කරන්න සර්වඥාන්සේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට අනුමත කරලා තියෙනවා. මොකද ඇවිදිනකොට චේතන අවශ්‍යයි. හිටගෙන ඉන්න චේතන අවශ්‍යයි. නිදාගෙන ඉන්නකොට චේතනාව අවශ්‍ය නැහැ. නමුත් අවදි භාවයේ හිටින්නේ නැහැ. නින්දට වැටෙනවා. ඒ නිසා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒ දෙක අතරමැද නිසා කය බලන්ඩ පහසුවට වාඩි වෙලා අර කියන ඉඳුරන් පහ ඇහැ කන දිව නාසය කය වහනවා කියන එක මෙතන අදහස් කරන චේතනා නැත කරනවා. ඒකේ ප්‍රාර්ථනා නැත කරනවා. උහේ තියෙනවා. ඒකල හිත විවෘත කරනවා. හිත අවදි කරනවා. හිත එළඹ පිහිටවනවා. ඒකට සති අප්‍රමාදී කියලා කියනවා. එළඹ ලෙවල මේ අත් දක්ිනවා මේ කය. නිකං හුඹහක් වගේ, පිරමීඩයක් වගේ, චෛත්‍යයක් වගේ මේ තියලා තියෙන කයට හිසෝ දාගෙන බලන ඉන්නකොට මුඛයේද මේක නඩත් වෙන්නේ කොහොමද මේක දුවන්නේ කියලා අර කාර් එකක් දුවන්නේ එන්ජින් එක විතරක් ස්ටාර්ට් කරලා අයිඩල් රනින් වල තියෙනකොට වගේ ඉඳගෙන ඉන්න හැබැයි දන්නවා එන්ජින් එක දුවනවායි කියලා. හැබැයි තාම ක්ලච් එක දීලා නැහැ. ගියර් එකට අමුණගෙන නැහැ. ඉතින් කාර්ක තන්නේ නම් තියෙන්නේ ඒ දුව දුව දුව දුව තියෙනවා. ආහනේ වගේ කය නැතර කරලා තියෙන වෙලාවේදී අපි මේ හිත මේ වෙලාවේ තියෙන මෙතනයි මාත් එක්කයි මේ දැන් මේ චිත්තක්ෂණය කියන තැනට ආවන ඉතින් අපි ඔන්න පරිශනාකාරයේ දොරගත්තා වගේ තමයි. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ බලන්නේ සිද්ධ වෙන දෙයක්. මොනම දෙයක්වත් කරන්න චේතනා නැහැ. මොකද චේතනා කරන හිත විතරයි තියෙන්නේ. ඒකත් අපි දැන් හුදු බැලීමකට යොමු කරලා තිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, විෂය, යහ කන දිවනාසේ ව්‍යාපෘත නැහැ. ආ නොම ඉන්නකොට දැනෙන ඒ ඇතුලේ වැඩපිළිවෙල හොඳට උද්‍යප්පේ ඥානෙ පහළ වෙච්ච කෙනාට මේක දිහා බලාගෙනකොට වැටෙන්නේ මේ බලවේග යන්ත්‍රාගාරයක් ඇතුලේ ඉන්නවා වගේ. පුදුමාකාර වැඩ කොටසක් යනවා මේක. සාමාන්‍යයෙන් ඔය බලවේග පේශ කර්මාන්ත ආයතන තියෙන කන් වල පොරප ගහලා ඉන්නේ ඒක ඇතුලේ. හැම තැනම සද්ද මිනිස්සුත් හෝ ගාලා වැඩ දඩ බඩ අරගෙන වැඩ කරනවා. අනිත් වගේ තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් අර ඒතන හිත අවදි නැති වෙනකොට තමයි ඒකේ දෙයක් බලන්න නැතිකම නිසා නින්දට වැටෙන්නේ. දැන් මේ දෙක මැදයි යන්න ඕනේ. මොකද අවුදී අපි ඥාන දක්වා පහළ නැත්නම් අපිට අර වගේ ශක්ති ශක්තියක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි තියෙන දේ මම දැන් මෙතන ඉන්නකොට අත්දකින්න දේ කියලා බලන ඉන්නකොට හිත යාදන පැත්තට මේ උපාදාන අල්ලන පැත්තට යනවනම් තැම්පත් වීමක් වෙයි තුන් ආකාරයක තැම්පත් වීමක් වෙයි හිත තැම්පත් වෙයි කයත් ඒක වටින හුරු විවේක ස්ථානයක් බව තේරුම් ගන්න ඇතුළට වැටෙහි ආස්වාද ප්‍රසවාසය තැම්පත් වෙයි මොකද ආස්වාද ප්‍රසවාසය තමයි මෙන්න මේ වෙලාවේදී කයේ ජීව උෂ්ම ප්‍රාණය ප්‍රාණයාමය ආනේ අපානේ ජීවිතේ පාත්තන්නකොට අන්තිම අඩුම නූල පාත්තගෙන යන්නේ. ආනේ හුස්ම රැල්ල විතරක් පේන තැනට අපිට යන්න පුළුවන් නම් හිතා ගන්න ඕන දැන් ඔන්න ධර්මිනුත් අනුග්‍රහය ආවා. ආවේ නැත්තම් යම් මේකකින් අපිට ආනාපානෙ වැටෙන්නේ නැහැ. ඒක දෝෂයක් නැහැ. නමුත් Taman දැනගන්න ඕනේ මම දැන් මෙතන ඉන්නවායි කියලා. මම දැන් මෙතන ඉන්න වෙලාවේදී අපි ධර්ම දේශනා විදිහට ගෙන යාමේ සාක්ෂියක් වශයෙන් අපි කියපු ඔන්න ආනාපානෙ වැටුණායි කියලා. ආනාපානෙ වැටහෙනවා නම් හොඳට මතක තියාගන්න චේතනා පහර කරන්න එපා. ස්වභාවයෙන් වැටෙන හුස්ම දැල්ල තල්ලු කරපු ඔන්චිලාව කොහෙ පැද්දෙන්නා වගේ. උලඟට අඹ දැල්ලක් හෙල්ලෙන්නා වගේ. ඔය හුස්මට යන්නදලා බලන්න ඉන්නවා. ආන්නේ විදිහට හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් තාම අපි දන්නවා සංස්කාර කරලා නැහැ අපි චේතනා පහල කරලා නැහැ මේක වේවාකේ නැගීමක් නැහැ ස්වභාවයෙන් වැටෙන හුස්ම බලන්න පුළුවන් නම් මම දන්නවා ඔක්කොම ඔය භවනා ලෝකේ තියෙන ප්‍රශ්න තියෙන ඔන්න ඔතන කාටවත් බෑ. ඔක්කොමලා ගිහිල්ලා අයියෙන් අල්ල ගන්න හදනවා ආනපාන. ජල්ල ගන්න හදනකොටම කඩලා යනවා. ඒ දශක් රජ කෙනෙක් කියලා තියෙනවා රාජ්‍ය කවුරු හරි බඹයක් දිග මකුළු දැලක් අරගෙන આવොත් ඇතෙක් බරට වස්තුව දෙනවා ඉතින් අර කෑදරකම දුවන ගිහලා හැම කෙනාම අත් දෙක දිගෑරන බඹයක් විතර ගිහලා මකුළු දැල අල්ලන්න හදනකොට කැඩෙනවා. ඉතින් චිත්තක්ෂණයක් ඇතුළත රාජ්‍යයේ තිබුණ සියලු මකුළුදල් කැඩලා ගියා. එක්කෙනෙකුටවත් බැරි වුණා මකුළුදලක් කරන් රාජසභාවට එන්න. මොකද අල්ලගත්තට පස්සේ අනික් කෙනා ගෙනාවොත් එයා දෙන නිසා මෙයා දූවගෙන යන්න හදනවා. ගිය ගමන් මකුළුදල අල්ලනවා එකක්වත් කරන්න හදන්න බෑ. ඒ වගේ තමයි මේ ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන් ඉඳවත් බෑ ඒ තරමටම අපි දේවල් සංස්කරණය කිරීමේ අන්තිම දක්ෂයෝ. හැබැයි අපි හිතන්නේ ඒක පුළුවන් කාරකමක් කියලා. දක්ෂකමක් කියලා. දක්ෂකමක් තමයි කෙලස් පැත්තට. මාර පාක්ෂික පැත්තේ නම් දක්ෂකමක් තමයි චරවචනස කියන පුළුවන් නම් හොඳට කය තම්පත් කළ ඒකේ හොඳට බබෙක් තොටිල්ලක හදලා තිබ්බා වගේ ඉන්න ගමන් ඒ කායික වාචසික ඒ මානසික ක්‍රියා නතර වෙලා ස්වභාවයෙන් ගන්න හුස්ම දිහා බලන්න පුළුවන් නම් පුදුමාකාර ඇත්තටම නිවන කියයි. නමුත් ඒක බැරිකමයි ප්‍රශ්න තියෙන්නේ. අපි හිතමු පුළුවන් කියලා පුළුවන් ඉන්නකොටත් ශබ්ද නැතුව නෙවෙයි වේදන නැතුව නෙවෙයි හිතවිල් නැතුව නෙවෙයි කරදර එනවනේ අන්නේ කරදර වලට බාධා කරලා ඉවත් එක්ක හැප්පිලා ඉවත් එක්ක රණ්ඩු රුට්ට කරන්න ගියොත් එතන වෙන සංස්කාරයක් වෙනවා නමුත් සමහරෙකුට කර්ම ශක්තිය නිසා තද්ද බල විදියට මේ ශබ්ද බාධා කරනකොට ප්‍රතික්‍රියා නොකර බැරි තත්ත්වයකට වෙනවා එහෙම නැත්නම් හිතවිලි තෝගයක් එන්න පටන් ගන්නවා ඒකට ඉතින් භාවනා කරගන්න දෙන්නෙම නැහැ සමහරකට වේදනාව. කරන්න දෙන්නේ නැහැ. නමුත් සමහරව ඉන්නවා දරාගෙන ඉන්න පුළුවන් ඒක උවමනාවෙන් ඒකට කලබල වෙලා කොළොප්පන් වෙලා ප්‍රතික්‍රියා කරලා අර කවුස ගන්න. ඉතින් එතෙන්දි මේ උපාදාන ගැන කතා කරනවා සංස්කාර ගැන කතා කරනවා දැරිය හැකි වේදනාවන් දරාගෙන යන්නේ කියන්නේ. ඇසිය හැකි සද්දනම් අසාගෙන යන්නේ කියනවා. කමකට නැති ආයාලයන් හිතවිල්ල නම් ඒ හිතවිල්ල දිගේ ව්‍යාවෘත වෙන්නේ නැතුව ආනාපානෙම වාංගු කරන්න කියනවා. මේ පියවර තුනම ඉතාමත්ම වැදගත්. රහත්තන් වෙච්ච රහතන් වහන්සේටත් වැදගත්. මාර්ගඵලලාභියටත් වැදගත්. සමත යෝගාවචරත් වැදගත්. විපස්සනා යෝගාවචරත් වැදගත්. අපිට බැරි ඕකයි. ඒ නිසායි අපිට බරපතල ප්‍රශ්න ඉන්නේ. විවේකීව වාඩි වෙන හැටි දාන්නේ. විවේකී වාඩිලා ස්වභාවයෙන් ආනාපානෙ මත වෙනකන් ඉන්න තරම් හදිසි. එක්ක බුද්ධ ආනසිත කරන්නද කියලා අහනවා එක්ක අසුභේ කරන්නද කියලා අහනවා එක්ක ආනාපාන මෛත්‍රී කරන්නද කියලා අහනවා නානා ප්‍රදේවල් අර නිකන් තියෙන වාදනයට දාගන්න හදනවා. මේ කියන්න හදන්නේ මේකේ මොනවාරි වැවෙන එක නැතුව තියෙන්න කියන එකයි නෑ නෑ. ඒක හරියන්නේ නෑ මේ පූර්ව කෘත්‍ය කරන්න නැතුව පුළුවන්ද? මේ මේ දේවල් කරන්න බැද්ද කියලා අර පෑදිතියට පොරචි දාගෙන ඉතින් අර ජීව භාවනා ඉතාමත් වැදගත් මූලික චිත්තක්ෂණ ටික නාස්ති කර ගන්නවා. නාස්ති කරන්නේ නැතුව අපි තමු ආනාපාන ස්වභාවය මතුණා. ඒක දිහා බලනකොට වේදනා හිතවිලි සද්ද ඔය කරදර කරන්න වගේ එයි. ආවට තමන්ගේ වැඩේ දිගට කරගෙන යන්න පුළුවන් වුණොත් ඔය කරදර වුණත් අපට කරදර කරන්නේ කරදර වලට අපි කරදර කෙරුවොත් විතරයි. එහෙම නැත්නම් ඒව ඉබේම මැකිලා යනවා. ඒ කරදර වලට අප්පුඩියක් ගහන්න අතට අත දුන්නොත් තමයි අප්පුඩියක් වෙන්නේ. තනියටින් අප්පුඩි ගහන්න බෑනේ. ආනෝක තන්නේ හොඳට ඉන්න පුළුවන් කියලා කැමති මම කියනවා පාරමිතා 10න් පිරලා තියෙනවා. අඩුපාඩු කට්ටියට මේ පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි වගේ. ඌවා ඉන්නකොටම කැතපොට ගහන්න හදනවා. මූදාත් කවවත් තියදී අමුඩ ගහනවා වගේ. ඊවර චිනියව දරාගෙන යන්න පුළුවන් නම් ආනපනේ කරන්න. අන්න එතකොට මේ දක්ෂ වුණොත් ඔන්න ඔය කියන විදියට දීර්ඝ හුස්ම කෙටි හුස්මක් වඩ පත් වෙන බාර සර්වඥාන්සේ මතක් කරලා ඊට පස්සේ කියනවා දැන් ඔන්න හුස්ම මුණට මුණ දාලා තියෙන්නේ. ඒ කියන්නේ අර වේදනයි තිවිලි සද්ද තියදී දැන් අල්ලගන්න පුළුවන්. ආන්න එතකොට ඒ හුස්ම දිහා මුලැමැදාක වශයෙන් බලන්න කියනවා. මේ බලන්නේ අමතර ප්‍රශ්නයක් ඔළුවේ දාගෙන හිත අවුල් කරන්න නෙවෙයි හුස්ම තැම්පත් කරගන්නයි. තුඟව දෙනෙක් මේ මුලැමැදාක බැලිල්ල තේරෙන්නේ නැහැ කියලා වෙනමම ඒක පිළිබඳ පශ්චාත්තාප වෙනවා. ඒ කොටස මට බැරි වෙනවා. නැත්තම් කොහොමද මුලැමැදාක බලන්නේ කියලා. ඒ සෑම දෙයකම බලාපොරොත්තු වෙන තැම්පත් වීමක්, දුරස්ත බැල්මක් එහෙම නැත්නම් විවේකී බැල්මක් කියන එක දන්නේ නැති නිසා හැම ආයුධයකින්ම කපා ගන්නවා. මොකට වාඩුවා ආයුධත් එක්ක පොරබදනවා වගේ. නමුත් මේක තීරුම් අරගන්නකොට මේ ගෙවම් කරන වැඩපිළිවෙලක යනකොට මූණට මූණ දාලා අහුවෙච්ච වෙලාවේදී ඒකේ අලගේ මුලගේ සේරම අංග ප්‍රත්‍යංග සියල්ල මුලැමැදාක සියල්ල බලා ගන්න කියන එකයි මේක කියන්නේ. එතෙන් එනකන් අපි උපක්‍රම කරනවා ඒක මූණට මූණ දාලා තියාගන්න. තියාගත්තට පස්සේ හොඳට ඒකේ මුලැමැදාක බලනවා හරියට මේ එම්බ්‍රොයිඩර් රවුමට දාලා රෙද්ද හිර කරගත්තට පස්සේ ලස්සනට වාඩිලා පැත්තකින් ඉඳලා දැන් එම්බ්‍රොයිඩර් කරනවා. දැන් හිර වෙලා තියෙන රෙදි කෑල්ල බිම තියලා ගියත් හෙල්ලෙන්නේ නැහැ. හිර වෙලා තියෙන. එතන ලීඩ් මැෂින් එක දාලා යකඩ හිර කරලා තියෙන්නේ. ඊපස්සේ ඒකක් බීලාවට මොකක්වත් වෙන්නේ නැහැ. මේ මැෂින් එක ඊට පස්සෙත් අර සෙන්ටරින් එක හැම හිටිනවා. කපල අන්ත කරන දෙන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ගලවලා හයි කරුවොත් අර පරණ සෙන්ටර් එකට සෙන්ටර් කරන්න බෑ. ආනි වගේ මේ කය මේ ආස්වාද ප්‍රසවාසය මේ බලන හිත එල්ල කරගත්තට පස්සේ පුළුවන් තරම් එම්බ්‍රොයිඩර් වැඩි කරගන්න එකයි තියෙන්නේ. ලියවන පැත්තලේ ලියවන එකක් කරගන්නයි තියෙන්නේ. ලියවන වැඩේ තමයි මුළුමැදක බලනවා කියන්නේ. ඒක බලන්න ඕන යම් ආකාරයකද කරන එකක් නෙවෙයි කරන එකක් ආස්වාද ප්‍රසවාසය සංසිඳන දාන. එතකොට ਸਰවඥාන්සේ කියනවා පස්සම්බයං කාය සංකාර. කාය සංස්කාරයන් සංසන්දනයෙන් සංසිඳි සංසිඳිමේ සංසිඳිමේ ආස්වාද ප්‍රසවාස සිද්ධ වෙනවා නම් මෙන්න මෙතනින් අපි දොර අර ගන්නවා මේ නාම ධර්ම ගෙවන් කිරීමෙන් තුනී කිරීමෙන් ශාන්ත කිරීමෙන් ඒ රූප ධර්ම රූප ධර්ම මේ විදිහට ගෙවන් කිරීමෙන් ශාන්ත කිරීමෙන් නාම ධර්මයන් වලට එන්න නැත්තම් නාම ධර්මයන් පිළිබඳ සංවේදීභාවය ඊට වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් මේක දන්නේ නැති කෙනා මොකද කියන්නේ මේ වගේ හිත සංසිඳනකොට කවදාකවත් නැති වේදනාවෙන් පටන් ගන්නවා කියන්නේ. කවදාකවත් නැති විදිහට අචීතනගත සංඥාවෙන් පටන් ගන්නවා. කවදාකවත් නැති විදිහට දේවල් කිරීමේ නිර්මාණශීලීත්වය පහළ වෙන්න ඉඩ තියෙනවා. මේක අර පළවෙනියෙන්ම නිවාසන්ත එක වැඩ කරනකොට එන වගේ කරදර නෙවෙයි ඊට වඩා බොහොම සියුම් විදිහට මනෝමූලිකව වේදනා සංඥා සංස්කාර මේ තුනෙන් එකක් ඒ යෝගාවචරයාගේ උපනිෂ සම්පත්තුල හැටියට ඝන බහල වෙලා එනවා මේ තමයි යෝගාවචරගේ භාවය මේ මිතකල් අල්ලාගත්ත දේ, ඇසුරු කරපු දේ, අබ්බැහි වෙච්ච දේ, ඉතින් එන්න පටන් ගන්නවා. ඉතින් එන්නේ එන්න පටන් ගන්න වෙලාවේදී ඔන්න මේ උපාදී මේ ධම්මදින්නාව කියපු දේ මේක උපාදානයක්ද නැත්නම් උපාදානෙ මේන් පරිබාහිරද කියලා බලන එකයි දැන් අපට තියෙන්නේ. වෙන විදිහකට කියන අපි සියලු කිරීම් නතර කරලා කෙරෙන දේවල් වලට ඉඩ අරලා ඉවරයි දැන්. කිරීම් වලින් කය සංසිඳවන ආශවසස සංසිඳවන එක අපි තාමත්ම ප්‍රයෝගශීලීව බුදු උපදේශ අනුව ප්‍රතිපදාවට කරලා. දැන් ඊට පස්සේ කෙරෙන වැඩ වගේක් තියෙනවා. ওই කෙරෙන වැඩවලදී පිළිපදින පිළිපැතිල්ලට තමයි මේ විසකාව ප්‍රශ්නේ අහන්නේ. එහෙම විනාඩි 25ක් 30ක් විතර ගිහිලා කය සංසිඳුණාට පස්සේ සමහර විටක කය පුරාවට පැස්සකට වුණා වගේ කඩිකුලකට වැටුණා වගේ අතපය නලියන්න කොපියන්ට කිචි කැවෙන්ට බර වෙන්න නොදැනී යන්න ආදී වශයෙන් වේදනා කියන විඳීම් පැත්තට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට අර අලිමතියට හරක් වගේ මේ මෙච්චර ලස්සනට භාවනා කරනකොට මේ කවදාකවත් නැති විදිහට වේදනාව පිළිබඳ මේ sannivedana වැඩි වෙන්න පටන් ගන්නවා. යෝගාවචර දැනගන්නවා මෙන්න මෙතනදී තියෙනවා මේ වේදනාව භාවනාමය ප්‍රතිඵලයක් කියලා හඳුනාගත්තා. නැත්නම් භාවනා නිසා ඇතිවෙච්ච කියලා දැනගත්තා නම් මේකට ප්‍රතික්‍රියා කරනවද නැත්නම් මේක හොඳයි සැප වේදනාවක් කියලා අල්ලබදා ගන්නවද නැත්නම් දුක් වේදනාවක් කියලා ප්‍රතික්‍රියා ප්‍රතික්ෂේප කරනවද කියන එක අනිවාර්යම කල යුත්තක්ම නෙවෙයි අනිත්‍යයෙන් තමයි අපි මේ සංසාරය පිළිබඳ පළවෙනි වතාවට ඒ අධිකාරී ශක්තිය ක්‍රියාත්මක කරන්නේ. අබ්බැහියට යන කෙනා පුරුද්දට යන කෙනා අනිවාර්යයෙන්ම එනකොට මේක අල්ලනවා. ඒ මොකද යායකට තමයි අපි අබ්බැහිය කියන්නේ. සංස්කාර ගතිය. භාවය ස්වභාවයක් තියෙනවා. ශප වේදනා කරනට ඇලෙන්න ඉඩ තියෙනවා. දුක් වේදනා කරන ප්‍රතික්‍රියා කරන ඉතින් ඒක කාගවත්වත් පුද්ගලික ලක්ෂණයක් නෙවෙයි. ඒ සිද්ධිය වෙනකොට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න වේදනාවක් කියනවා ශප හෝ දුක් ඒ වේදනාව එනකොට සැප වේදනාව පිළිබඳව මනාපය සහ දුක් වේදනාව පිළිබඳව අමනාපය කියන එකයි සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න தත්ත්වේ. නමුත් මෙතොචිස්ට් ඇන් සැඩිස්ටික් කියන වගේ මානසික රෝග තියෙන එක්කන දුක් වේදනාවට පුදුම මිහිරියාවක් දක්වනවා. එයා කපාගෙන තුවාල කරන අනුතුවාල කිරීමේ මානසික අසහනයක් තියෙන කෙනෙක් කියන. ඒ රෝගීන් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. නැත්නම් සැප වේදනාවක් එනකොටම gadu ගැනෙන බය වෙන જાතියක් ඉන්නවා ලෝකේ. හීනමානෙන් පෙළෙන්නේ නැත්තු. ඒ කට්ටියත් නෙවෙයි මේ කතා කරන්නේ. සාමාන්‍ය මානසික තත්ත්වයක් තියෙන කෙනාට ශප වේදනාවට මනාපේසා දුක් වේදනාවට අමනාපේ පහළ වෙනවා. අන්න ඒක සිද්ධ වෙන වෙලාවේදී මේකෙන් මේ ධම්මදින්නුන උතරින්නාසි කියාපේක ක්‍රියාත්මක කරන්න මෙන්න මේ විදිහේ පට වේරගෙන ඉලක්ක කරන්න පුළුවන් නම් ලීසි කියලා මට යෝජනා කරන්න කැමතියි. මොකද්ද? භාවනා ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න වේදනාවක් විඳීමක් දැනෙනවා. ඒ දැනෙන වේදනාව අපි ගමු මේ වෙලාවේදී තේරුම් ගැනීම සඳහා පිටින් ඇතුළට ගොඩ වදින්න හදන එකක් කියලා. අන්න ඒ ඇතුළට එන මේ ශප වේදනාවක් කියලා ගමු විස්තරේ පිංස. ඒක සිප වැළඳ ගන්න එළියට යන්නා වූ මේ අනේ හොඳයි කියන මේ කාමතණ්ණාව ඇතුළේ ඉඳලා පිටතට යන එකක්. මේ දෙකල සිප වැළඳ ගන්න නම් පිටේ ඉඳලා එක්කෙනෙක් ඇතුළට එන්න ඕනේ ඇතුළේ ඉඳලා පිට යන්න ඕනේ පිටේ එක්කෙනෙක් මේ දෙක සම්පූර්ණ ප්‍රතිපක්ෂ නැත්තම් වෙන්කොට දක්වත හැකි කාරණා දෙකක්. මෙන්න මේක දකින මේක දන්න කෙනාට විතරයි භාවනාව හරියන්නේ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාය. මහන්නේ මේ ආශ්‍රවයන් දකින්නාට දන්නා කෙනාට විතරක් ක්ෂය කිරීමක් පම කියනවායි කියලා කියන්නේ ඒ එන වේදනාව පිටේ ඉඳලා ගෙට ගෙවදින එකක්. ඒ සඳහා ඇත්තා වූ මනාපයේ ගෙද ඉඳලා එළියට යන එකක්. මෙන්න මේ සිප වැළඳ ගැනීම සිද්ධ වෙනවා නම් ආස්වාසය ප්‍රස්වාසය කියලා කියන්නේ පිටින් හුස්ම ඇතුල් වෙන එක මේක ඇතුළට ගිය හුස්ම පිට වෙන එක මේක කියන එක වෙන්කොලා දැනගන්න කියන්නේ ඔන්න ඔය සූක්ෂම වැඩේට හිත හදන්න තමයි. ඉතින් කෙනෙකුට බැරි නම් මේ පිටේ ඉඳලා ඇතුළට යන හුස්ම සහ ඇතුළේ ඉඳලා පිට වෙන හුස්මවත් වෙන් කරලා අඳුනා ගන්න මේ කියන්නේ. රූප ධර්මයක් බැරි නම් ඉතින් යාට ඒක කරන්න අමාරු වෙනවා. නමුත් කවදා හෝ ඒක උපාදාන වෙන්නේ ඒ තනදිම හඳුනා ගන්න පුළුවන් කරට විතරයි. මේ දුක් වේදනා වද දෙනවා ලුණු දෙහි දැම්මා වගේ දෙහි ඇඹුල් දැම්මා වගේ ඇඟ වන්න කරලා මඩපුවක් ගෙඩියක් වගේ කරන වෙලාවක් එනවා. ඒකට ඇතුළෙන්ම මේක නැත්තකින් නොපතන් කියලා දත් මිටි කන ගතියකුත් තියෙනවා. දෙකම නරකයි. දෙකම නරකයි. නමුත් මේ දෙක දෙකක් එකක් පිටේ ඉඳලා අතට එන එකක් අනික අතුල පිටට යන එකක් කියලා වෙන් කරගත්තොත් ਸਰවඥාන්සේ පුතුම සාහිත්‍යයක් අපට දෙනවා මෙන්න මේක මේ විදිහට දැකපු දවසේ දුමාකාර ධර්ම සතුටක් ඇති වෙනවා මම මෙතෙක් කල දැකපු නැති දෙයක් අද දැක්ක හරියට මේ යම් කිසි භයානක රෝගෙට රෝග කාරකයේ දැනගෙන ඒ රෝගකාරකය වැඩෙන්නේ අම්ල මාධ්‍යී මේකයි ආහාර කරගෙන තියෙන්නේ මේකයි ජීවන චක්‍රය මෙච්චර කාලෙක මෙයා දෙගුණ වෙනවා කියලා හරියට තොරතුරු ටික හම්බුණා වගේ ඊට පස්සේ ඒක නියපොත්තෙන් කඩලා දාන එක මහ ලොකු දෙයක් නෙවෙයි. රෝග බීජය දන්නේ නැතුව මොන බෙහෙත දුන්නත් කවදාකවත් රෝගයට අහුම්කම් දෙන්නේ. ඒ නිසා මෙන්න මෙතනදී නැවතත් මම කියන මේ කය පිළිබඳ යම් කිසි කීකරකමක් මේ චල්කමක් ආම්බාම් කරගෙන ඉලක්ක කරගෙන හුස්මත් යෝගාවචරක වචනෙන් කියනවා නම් සංසිඳුවගෙන ඉන්න වෙලාවේදී මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම සමහරෙකුට විශේෂයෙන්ම సౌందర్యාත්මක පැත්තට හැඟුම් බර තියන අයත්න්ට විඳිට මතුවෙනවා. තව සමහරක් ඉන්නවා සංඥාවල ජීවත් වෙන ඇත්තෝ යැත්තෝ අතීත සංඥා නෑදෑයෝ අරකයි මේකයි කියන කට්ටියට කවදාකවත් නැති නැති අම්මා ඇවිල්ලා කතා කරනවා බුදුහාමුදුර ඇවිල්ලා කතා කරනවා নানা ප්‍රකාර දේවල් වෙන්න පටන්. අනේ අස්පන මේ බුදුහාමුදුර හිතටත් ඇටි හොඳට පේනවා ඒ වෙලාවේ. මැරිච්ච කට්ටියගේ ගඳත් වදින. ඒ තරමටම සංඥාවල් දුර්ල වෙනා එනවා. ඉතින් ඒ එන වෙලාවේදී යුවා පිළිබඳව මේක දැක්කා හොඳයි මේක වුණා නරකයි ආදී වශයෙන් හිතෙත් හොල්මනක් එනවා. ඒ හොල්මන හිතින් ඇති කරන මේ ගලන ආශ්‍රවය එහෙම නැත්නම් යට තැම්පත් වෙලා තියෙන කර හිතින්ම මතු කරගත්ත කාරණාවකින් අවශ්‍යගෙන අනුසය වුණාට පස්සේ මේ දෙක එකතු වුණොත් පමණයි කෙලස් වෙන්නේ උනොත් පමණයි සංස්කාර වෙන්නේ. උනොත් පමණයි ඒක අනිත්‍ය වශයෙන් අපිට වද දෙන්නේ. ඒක පමණමයි දුක් දෙන්නේ ලෝකයේ මේ අල්ලගත්ත ටික විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ කියන මේ අල්ලගෙන තියෙන අනාත්ම දෙයක් කියලා. ඒකෙදි ඒ දැනෙන සංඥාව දැනීමට ඇතිවෙනා වූ හේතු ඒ වෙලාවේ පහළ වෙනවා. ඒ පුද්ගලයාගේ ජම්මාන්තර ගතිය හැටියට. පහළ වුණාට පස්සේ ඒක සංඥා වශයෙන් අභිරමණය කරන අතීත පුබ්බේ නිවාසානුසති ඥාණයට යන්න හදනවා අනාගත වශයෙන් දිබ්බ චක්කු ඥාණයට යන්න හදනවා දිබ්බ සෝතද කියලා හිතනවා එන තමික මේ දිබ්බ චක්ෂුෂ එහෙම නැත්නම් පරචිත්ත විඥානන මේ සේරම කනවා භාවනා කරන ලෝකේ ඔය ඔය හැම පිස්සෙක්ම ඉන්නවා හැමදේම අල්ලලා එන්නේ ඉන එක කියනවා බුදුන් මේ කවදාකවත් නැති විදිහට කණ්ණාඩි දෙක පිළ දැම්මා වගේ මට නම් දැන් හොඳට අර්ග පේනවා මේක පේනවා කියලා කියන්න පටන් ගන්නවා. නමුත් දන්නේ නැහැ. තාම මේ සංඥාවක් මේ උපාදාන කරගෙන තියෙන. මේ සංඥාවකුයි සංස්කාර කරගෙන තියෙන. අනී මේ අල්ල ගන්න අල්ල ගන්න දේ වහ වහ පෙරලෙනවා. පෙරලෙන්න පෙරලෙන්න මේ මනුස්සයාට දුක් වෙනවා. මේක සංඥාවක් වශයෙන් දැනගෙන ඒ එන සංඥාව අල්ලබදා ගන්න ආසවනුසේ ධර්ම දෙක පිටින් ඉඳලා ඇතුළේ පිටට යන එක. අරක පිටේ ඉඳලා ඇවිල්ලා නිකන් මායම් කරන්න, කෝලිත්තම් කරන්න, උසිලි උසු උලිහිලි පාණ්ඩ උසුලි විසුලි කරන්න ඉන්න එකක් බව දන්නේ නැතුව ඕක බාර ගන්න. බාර ගත්ත ගමන් ඒ පුද්ගලයා ඒ සංඥාවනෝ කැටගෙන. තව සමානකට සංස්කාර බාධා කරනවා. සංස්කාර කියලා කියන්නේ සැලසුම් කරන්න හිතනවා. මට මේ වැඩේ නම් කාටවත් නියුත කරන්න පුළුවන්. මම ඊයේ නම් වරදගත්ත දැන් නම් වරදන්නේ. මෙන්න මෙහෙමයි මෙතන කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා අර කෙලස් නැති හිතේ පාළුගේ වළම් බින්දිනවා වගේ කණ ඇලෙතර මුළු ලනතර කණයක් පඬිචා වෙනවා වගේ ඒ සංස්කාරයක් ඇවිල්ලා වැඩ කරනකොට පේනවා කවදාකවත් නැති විදිහට ඒ කරන දේ පෙරදක්මක් වෙන්න පටන් ගන්නවා හරියනවා හරියනවා. ඇත්තටම කෙරුවත් හරියනවා. ඉතින් මනස කරන්නේ අර ලස්සනට භාවනා හදාගත්ත භාවනා පිටියේ ඉඳගෙන මොකක් හරි කෙලෙසයක් අල්ලා ගන්නවා. එක්ක රූපයක් එක්ක සද්දයක් එක්ක ගන්ධයක් එක්ක රසයක් එක්ක පහසක් එක්ක මානසික විකාරයක් හදාන ඉතින් සලසුන් හදාදා ඉන්නවා. ඉතිගේ පුදුම අභිරමණයක් කරනවා ප්‍රශ්න තියෙන්නේ මේකයි ගෙදර ගෑනිට කියනවා ඉතින් ගෙදර ගෑනි කියනවා පිස්සුද ඔයාට කියලා. ඉතින් අර මස ගෑනිට ගන්න. මේ ගෑනිට තේරෙන්නේ නැහනේ මම මෙච්චර මේ භාවනා කරලා ආපු උතුම් අදහසක් මේක තේරුම් ගන්නවත් නැහැ නේ අඩු ගන්න කියලා. ඉතින් අර කැලේ ඉන්න මුවා විනෝර ගෙදර තියෙන මුවාමඩ තටි ගන්නවා වගේ අහල පහල ඉන්න මිනිසුන්ට ඉන්න නැහැ. එහෙම යෝගාචර දෙකම කියාවිදිනවා. මට මෙහෙම වුණේ, ඕක මෙහෙම කරන්න ඕනේ, අරේම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. ඇත්තටම කියනවා නම් අටුවාචාරින් වහන්සේවා පිළිගන්නවා මේක වෙන්නේ පිං ඇති භාවනා සෑහෙන දියුණු වෙච්ච එකකට අපේ බරපතල මාර බලවේගයක් බව දන්නේ. ඉතින් එතනදී උපාදානස්කන්ධයක් බවට ඒකපත් වෙන්නේ අර ඒන ලකුණු වලට චන්ද්‍රාගය ඇති කරොත් පමණයි. මේ ලකුණු මේ චන්ද්‍රාගය මම ඇති කරන්නේ හුලඟකට, මායාවකට, හීනෙකට, මනෝ විකාරයකට කියලා දන්නවනම් මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා අල්ලපු ගෙදර මනුස්සයා Taman දිහා බලන විදිහට Tamanට Taman දිහා බලන්න පුළුවන්. අනේ මමත් කොන්දක් ඇති මිනිහෙක්ද කියලා. මේ එන දේවල් කටපූච්චා නම් කියන්නේ. එහෙම නැත්නම් මේ අඳුර පාන්නේ මේ මනෝ විකාරයේ මනෝ විකාර බව නොදන්න නිසා ධම්මදින්නා පැහැදිලිව කියන උපසාකාවට විසාකාව මේ උපාදානයේම උපාදානස්කන්ධය කියන ගත්තොත් ඔය හැම එකකම අනුසය ආශය තියෙනවා කියලා පිළිගන්න වෙනවා නෑ ආශය අනුසය තියෙන බලන විනියගේ හිතේ ඒ රූපේවත් ඒ සංඥාවත් ඒ වේදනාවත් ඒ සංස්කාරයේ ආශය අනුසය නෑ ආශය අනුසය තමයි කොක්කවදීන්නේ එහෙම නැතුව එහෙම දෙයකින් තොරව උපාදාන වෙන්න පුළුවන් නම් බාහිර කිචි කැවීමක් නැතුව අපිට ඉබේම ආශයන්සේ නැගිටින්න පුළුවන් කියලා අදහසක් එනවා. එහෙමකුත් නැහැ. අපේ ආශයන්සේ ආශයන්ස කවදාකවත් නැගිටින්න පිටින් ඇවිල්ලා තට්ටුවක් දැම්මේ නැත්තම්. එයාට ඒකට අවශ්‍ය කරන කිති කැවීම අවශ්‍යමයි. ඒ කිති කැවීම එන්නකොටම අවදි වෙලා ඉඳලා ආයේ කිති කැවීම නිසා මම ආශව ධර්ම, ආනුෂය ධර්ම මේකට වගුරු වෙලා මේකට මනාපමනාව දෙක පහල කරගන්නා හැටි දැක්කනම් බුදුජානක සඳහන් කරනවා ඒක එතනදීම දකින්නා වූ, දන්නා වූ කෙනාට පමණයි ඒක දුරු කරන්න පුළුවන්. ඥානතෝ බික්කවේ පස්සතෝ ආශවාණං khයං වදා. ඒක නිසා මේ ධර්මයේ සජීවි. ධර්මයේ අකාලිකයි. ඊයේ එන එක බලලා හෙට ඇක්චුලින් පිටතට යන එක බලන්න කවදාකවත් බෑ. එහෙම මේ කොටස් කරලා ඉගෙන ගන්න ධර්මයක් මේකේ නෑ. ඒ ධර්මයේ පහළ වෙනකොට තමන්ට කයට දැනෙන වින්දනය හෝ හිතට දැනෙන සංඥාව හෝ එන්ටයි සංස්කාරය එනකොටම ආ දැන් මේකට මට මනාපයක් පහළ වෙනවා මට මේක අමනාපයක් පහළ නැත්නම් මේක මනාපමනවට නිසා නීරසකමක් පහළ වුණා කියන්නේ මනාපයෝ අමනාපයෝ නීරසකම එන්නකොටම දැක්කොත් විතරක් හරිට ආශ්වාස ප්‍රශ්වාස බලද්දී ආශ්වාසය කියලා කියන්නේ පිට තියෙන වාතස්කන්ධයක් වායෝ පොට්ටබ්බ ධාතු වලින් හැප්පීගෙන ඇතුළට යන එකක්. ප්‍රශ්වාසය කියලා කියන්නේ පිට තියෙන ඇතුළේ තියෙන වාතයක් පිට වෙන එකක්. මේ දෙකේ වෙනසක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් නම් ආශාවනුසේ ධර්ම කුප්පන සංඥා අපි කියන අරමුණු කියලා නිමිති කියලත් මේවට කියනවා. ඒ නිමිත්ත පහළ වෙනකොට ඒ නිමිත්ත වේදනා නිමිත්තක් වෙන්න පුළුවන්, සංඥා නිමිත්තක් වෙන්න පුළුවන්, සංස්කාර නිමිත්තක් වෙන්න පුළුවන්. මේ තුනම කොයි වෙලාවෙත් පටලවිලා තියෙනවා. හැබැයි සමහර කට්ටිය సౌందර්ය පැත්තට බරයි. හැඟුම් පැත්තට බරයි. සමහර සංඥා පැත්තට බරයි. සමහර සංස්කාර පැත්තට බරයි. එනවා චර්ත ලකුණු විකුත් තියෙනවා. හැබැයි උදේ එකක් හැන්ද එකක් වෙන්නත් ඉඩ තියෙනවා. අන්නේ ඒ කිචි කැවිල්ල එනකොටම ඒ සංඥාව ප්‍රඥාව කියනකොට අරමුණ කියන එක නිමිත්ත එනකොටම මේ මේක නිමිත්ත නිමිත්තක් වෙන්නේ මන අපේ නිසාම තමයි. නිමිත්ත නිමිත්තක් වෙන්නේ අමන අපේ නිසාම තමයි. මනාපමන අප දෙක නොවුනා නම් ඕක මතකෙට යන්නේ නැහැ. එතනම හැලෙනවා. මුදිය උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මුදිය ගත්ත වෙලාවෙල ඇහනකම් රෑ 30 ලක්ෂ ගාණක් හීන දකින්නවා. මනාපමන අප ටික විතරයි උදේට මතක් කරන්නේ ඒකත් ඇඟිලිය තරමටවත් නැහැ. ලක්ෂ ගාණක් කියන දකින්න එක මනාපමනාප නැතයිව ආරම්භණයක් වෙලා නැහැ. නිමිටි අර නැබුදුන කියන ඔන්න ඔතනයි මධ්‍යම ප්‍රතිපදාව හැම දෙයක්ම නිමිටි ගන්න නැත්නම් කිසිම දෙයකින් අපිට ආසවණසේ පහළ වෙන්නේ උපාදාන වෙන්නේ. ඒ නිසා අපේ සාමාන්‍ය ජීවිතයේ වචනින් කියනවා ගණන් ගන්න එපා. ගණන් ගත්තොත් ගණන් ගන්න පමණටම අල්ල බදා ගන්න පමණටම දැඩි කොට ග්‍රහණය කරන පමණටම තමනුත් ග්‍රහණය වෙනවා. ග්‍රහණය කරන්න බෑ ග්‍රහණය වෙන්නේ නැතුව. ආන්නේ ඒ එනදී ඒ වශයෙන් ඇතුළෙන් කොහොමද පිටතට එන්නේ පිටින් කොහොමද ඇතුළට යන්නේ කියන එක තේරුම් අරගෙන බලන්න හිටියොත් තේරෙනවා මේකට දෙවන්නේ විමුක්තියට වග වෙන්න බෑ. ඒක බලන එක වළක්වන්න පුළුවන් බලවේගිකුත් ලෝකේ නැහැ. හැබැයි ඒ මිනිස්සයා දන්නේ නැත්තම් මෙතනයි මේ රහස තියෙන්නේ මධ්‍ය ප්‍රතිපදාවල කොච්චර පාරමිතා පිරුවත් කොච්චර සිල්ලක්වත් කොච්චර සමාධිය තිබුණත් මේ නිවැරදි යෝනිසෝමනස්කාරය මේ නිවැරදි සම්මිය දෘෂ්ටිය මේ පෙරදක්ම නැතුව කොහොමද මේක කරලා දෙන්නේ? මෙතෙන්ද කොහොමද බුදුහාමුදුරුවෝ වඩින්නේ? මෙතෙන්ද කොහොමද වෙන කෙනෙක් එන්නේ? නිසා තමන් ළඟම මේ පූර්ණ අවදි භාවයේ තියෙනවනේ මේ අවදි භාවය කියලා කියන්නේ නැත්නම් මේ සත්‍ය කියලා කියන්නේ මේ අප්‍රමාදී කියලා කියන්නේ අර ආස්වාස ප්‍රසවාස කරන සත්‍ය පිහිටීමේ දියුණු තත්ත්වයක්මයි. ඒකෙම වඩා සූක්ෂම තත්ත්වයක්. ඒ නිසා ආස්වාස් ප්‍රසවාසී කරන්නේ පිටතට ඉඳලා ඇතුළට එන හුස්මයි ඇතුළෙන් පිටත යන හුස්මයි කියන එක අජත්ත බයිදා කියන හොඳ ගොරෝසු සම්මුතිය ඉඳගෙන දෙක වෙන්කොල්ල හඳුනා ගන්නවා. ඊට පස්සේ ඇස්තිකවන භාවනා කළ මේ කය වශයෙන් සංදිච්ච වෙලාවේදී සංඥා වශයෙන් වේදනා වශයෙන් සංස්කාර වශයෙන් නැත්නම් කියන චිත්ත සංස්කාර කියලා මේ වචනේ පාවිච්චි කරන සර්වඥාන්ස චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා සංඥා සා වේදනා සංස්කාර කර ගැනීම කාය පස්සම්බය කාය සංකාර වලින් පස්සේ තමයි ඒකට යන්නේ. එතෙන්දි තමයි විපස්සනා පටන් ගන්න. ඒක ඉතින් බොහොම තීරණාත්මකයි. කොච්චර තීරණාත්මක කියනවනම් ඒ මනුෂයා තෙත්තුවක්වත් තියෙනවා මය තෙත්තුවක්වත් තියෙනවා මූණට මොඩ දාලා ඉන්නේ කොයි එකනද ඉස්සර උනේ එයා තමයි දිනන්නේ. මොන්නම සාධාරණයක්වත් ඒකේ නැහැ. කෙලෙස් එක්ක කිසිම පූර්ණ නිගමනයකට යන්න බෑ. ඒ කෙලෙස්ය හට ගන්නකොටම නැත්තම් මේ ආපු වේදනාවට, ආපු සංඥාවට, ආපු සංස්කාරයට මනාපමනාවකම් පහළ වෙනකොටම එන්නකොටම දැකගත්තොත් ඒක නියපොත්තෙන් කරනවා කරන්න පුළුවන්. පහවුනොත් වෙන්නේ මොකද්ද? අපි ඒකට වග වෙනවා. වග වෙනවා කියන්නේ චේතනා පහල කරනවා. චේතනා වාසයෙන් කර්ම රැස් කරනවා. කර්ම රැස් වුනොත් විපාක දෙනවා. ඉතින් අර කෙලස් වටේ වශයෙන් තියෙන ආශයන්සු තියෙනකන් තට්ටු කරනකොටම කුපන කිපෙන ගතිය තමයි පුතත්ජනගේ හැටි. අපි දන්නේ නැහැ මේ තට්ටු කරගන්න හේතු වෙන්නේ ඉස්සලා නම් හේතුනේ රූප සද්ද ගන්ධ රස කියන බාහිර ආරමුණු. දැන් එලා තියෙන තමන්ගේම හීනයක්. භවනාදී තමන්ටම මතුවෙන හීනයක්. අන්න ඒක හොඳට අල්ලගත්තට පස්සේ දරුවචනාංශ කියනවා මේක භාවනාදී තමන්ට කායික වේදනාවක් වෙනකොටම තරහයි නැහැටි සුඛ වේදනාවක් වෙනකොට ආසාවෙ නැහැටි එහෙම නැත්නම් අතීත සංඥා එනකොට මෙවුවා හුදු සංඥා වශයෙන් පමණක් දැනගන ගතිය. ඊටසේ මම අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා සැලසුම් කරනකොට මේවා සංස්කාර පමණයි මේ මනෝලෝකයක් මේ ආහසේ මාලිකාවට ඉනිමම් බඳින්න හදාන්නේ කියලා දන්නවනම් එයාට පුළුවන් සක්මන් කරනකොට ඇහැට ඇත්ත රූපයක් පේනකොටම මේ රූපේද තියෙන ආශාව නිසා පයේ තියෙන ආයෝ පොට්ටබ්බ ධාතුව ගිලිහිලා රූප බලන්නේ බවට තමයි පත් වෙන්නේ. සක්මන් කරන්නා රූප බලන්නේ බාටපත් වෙන්නේ ඒ රූපයේ තියෙන නරකක් නිසා නෙවෙයි. හිතේ තියෙනවා පයේ තියෙන මේ නැත්තම් වායෝ කායෝ කාය ප්‍රසාදී ඇති වෙන වම දකුණු වශයෙන් බලන එක පිළිබඳ නුරුස්නා ගතියක් එනවා ටිකක් වෙලා කරනකොට. ඔබ කොච්චර බැලුවත් ඉතින් ඔච්චර තමයි කියලා. එතකොට රූපේ බොහොම ආකර්ෂණීයයක් බාටපත් වෙනවා. ඉතින් ඒක දඩමීමා කරගෙන අපි කියනවා භාවනා කරන්න බෑ තක්ම කරන දන කවුද ආවා. එයා විල්ලලා මේ මගේ හිත කැඩුනා කියලා. ඉතින් අපි හිතනවා ඒ කෙලෙසේ තිබුණේ අනුශේ තිබුණේ අර ආපු මනුෂයයි කියලා. නමුත් කවදා හරි දැනගත්තොත් මේ හිතේ මේ පය තියෙනකොට තියෙන එකට තියෙන දැනගැනීමේ ආශාව සහ රූප tattwa ගන්න දැනගැනීමේ ආශාව නිතරම විවෘත මාත්‍රකා දෙකක්. කොයි එක කොයි වෙලාවෙ ගන්නවද කියන එක පුළුවන් නම් තීන්දුව කරන්න. ඒකට ආත්මීය ගතියක් වෙන ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කියලා බුදුහාම කියන බෑ කියලා. බුදුහාම කියන මේක ආත්ම ආණ්ඩු මට්ටු කරන්න බෑ. හැබැයි බැරි බව එතනදීම දැක්කේ නැත්තම් කවදාකවත් අපිට බුදුහාමර කියවට ඒවන් දකින්න බෑ. ඒ දකින්නකොටම අපි අමාරු වෙట్లా ඉවරයි. ඒත් ඒක අමාරුවක් වෙන්නේ නැහැ. හරියට සංසිද්ධිය බලන්න අපි උදව් කරගත්තා. නොගත්තා නම් අමාරුයි තමයි. ඒකට යාපු රූපේ වගේ වෙන්නේ නැහැ බුදුහාමසෝ වගේ වෙන්නේ නැහැ ඇත්තටම කියනවා නම් ඔය අපි කිය මම කිව්වට මම වගේ වෙනවා කියලා එහෙමෙකුත් නැහැ බුදුහාම කියනවා එහෙමත් ආත්මයක් ඕකේ නැහැ උඹ ඔය දුක් විඳින්න තියෙන ආශාව නිසා ඕක කරේ දාගෙන දුක් විඳිනවා නිසා දුක පිළිබඳ තෘෂ්ණාවට තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ ඉතින් ඉහළට යනකොට යනකොට පේනවා මේ අහකන නයි ඔඩක් විදා ගන්න ඕනේ මේ ආසම්පකක් මම කර කර ඉන්නකොට ඒ රූපයක් දැකලා හිත පිට ගිහිලා පශ්චාත්තාවයක් ආවත් ඇත්තටම ඒකට කෙලෙස් ඉපදිලා. ඒ පශ්චාත්තාවයත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන බුදුහාමර අපිට සම්පූර්ණ අයිතිවාසිකම දීලා තියෙනවා. භාවනා කරනකොටත් මතුවෙන මේ කායික වේදනා මානසික ඡායයක දුක් වේදනා වෙන්න පුළුවන් දෝමනස වේදනා වෙන්න නැත්නම් හිතේ කය දෙකම වෙන්න පුළුවන්. ඒකම සංඥා වෙන්න පුළුවන් සංස්කාර වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලාවත් නම් ඒකෙන් අදහස් කරන්නේ මේකට ප්‍රතික්‍රියා කිරීම අනිවාර්ය නෑ. අන්න එතනින් තමයි අපිට මේ ගැටේ කඩන්න පුළුවන්. අනිවාර්ය ප්‍රතික්‍රියා කරන එක තමයි හොතලඟින් මැස් දැනන්න බැරිකම කියලා කියන්නේ පෘථග්ජනකම කියලා කියන්නේ. එයා හිතන එක යුතුයකමක් කරන්න ඕනේ කියලා. එහෙම කෙරුවත් ඒක යුතුයකම් මට්ටමේ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ධම්මදින්නාගේ උත්තරේ තියෙනවා. උපාදාන නැති කරන්නම් උපාදාන ඇති වෙන චිත්තක්ෂණයම දකින්න ඕනේ. ඒක ඊට කලින් පහළ වෙන්නෙත් නැහැ, පස්සේ පහළ වෙන්නෙත් නැහැ. හරියට කියනවා නම් අකුණු විදුලියක් ගහන වෙලාවේදී අහස දිහා බලන හිටියොත් ඡාපේ හැඩය දැක් ගන්න පුළුවන් ඊට චිත්තක්ෂණ කලින් බැලුවත් බෑ. ඒක ගියාට පස්සේ බලලත් බෑ. අපි දන්නවා මෙතන අකුණු විදුලියක් ඡාපයක් පහළ වුණයි කියලා එළිය නිසා. නමුත් ඡාපේ නියම අතුයිටි විහිදී යන හැටි බලන්න ඒ චිත්තක්ෂණයම දකින්න මේ තවත් සතුටු කරනවක් තියෙනවා. එහෙම එහෙම අකුණු විදුලි ගහනවා දකින්ද ඈතින්ලා බලනකොට මට නෙවෙයි වැදිලා තියෙන්නේ කියලා තේරෙනවා. යම් වෙලාවක Tamanඩ වදිනවා නම් බලන්න වෙලාවක් නැහැ. වදිනවත් එක්ක වැඩි කරා. එතකොට වෙනසක් නැහැ. අකුණු විදුලි පුපුරන නිසා බැලිලා අතර වෙනසක්. වෙනස තියෙනවා නම් තමයි අපිට බලලා ඉන්න පුළුවන්. නන්නේ වගේ මේ උපාදාන හැම වෙලාවෙම පුපුරනවා. ඒක දැන් හොයාගෙන තියෙන මොලේ ගැන බලනකොට හැම ස්නායු ශෛලකම එක තප්පරයට අඩු ගානේ පස්සරයක් සංඥානිකృత වෙනවා. සංඥා කියන්නේ පිපිරවීම වගේ සිද්ධ වෙනවා. ඒ හැම පිපිරවීමම කෝටි ගණක් මේ ස්නායු විද්‍යුත් තරංග පිට කරනවා. ඒ තරංග වල සංකලනකින් තමයි සත්‍ය සිද්ධිය සිද්ධ වෙන්නේ කවදාවත් එක පිපිරීමකින් රූපය සත්‍යයක් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඊව ගැන හොයාන හොයාන හොයාන යනකොට ඇත්තට මේ හොයන්නේ කාගේ දුමලියකනේ. ඉතින් පිසු වැටෙන්න මෙපාය. බුදුරජාණන්සේ කියන්නේ තමන්ගේ මොලේ බලපෑම් බැලුවට පස්සේ තේරෙයි මෙව සිත් වෙන්නේ විශාල චිත්ත නියාමයකට අනුව. අපි කියනවා මට තරහ ගියා. මට ආශාව පහළ වුණා. මගේ කෙලෙසයක් මේ කියලා අර දුක් විඳින තියෙන ආශාවයි මේ අපි ළඟ තියෙන්නේ. එහෙම නැතු මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියනවනම් අර ස්නායු වෛද්‍යවරුන්ගේ කතාවත් අපිට ගන්න පුළුවන්. හැබැයි ඒක තමන් වශයෙන් වර්තමාන වශයෙන් වෙද්දී දේවල් දකින්නට ඇති ආශාව සහ ද්වේෂය එතන එතන දැක්කොත් කියන්න පුළුවන් ඒ සිද්ධියෙන්වත් නෙවෙයි උපාදානය වෙන්නේ සිද්ධියෙන් පරිබාහිරවත් නෙවෙයි. මේක මේිට වැඩිය කියන්න භාෂා විලාසයක් නැහැ. ඉතින් ධම්මදින්නාව ආරාධනා කරනවා විසාකාවට ඒ පංච උපාදානස්කන්ධේම උපාදාන කරනවා කිව්වොත් මේ රූප ශබ්ද ගන්ධ රස වල කෙලෙස් තියෙනවා කියන්න වෙනවා. පංච උපාදානස්කන්ධෙන් තොරව උපාදාන පහළ වෙන්න පුළුවන් නම් මිනියක වුණත් උපාදාන පහළ වෙන්න පුළුවන්. එම් මිනියටත් වටේ රූප ශබ්ද ගන්ධ තියෙනවනේ. මේ දෙකේ එකක්වත් නැහැ. ඒ ඒ චිත්තක්ෂණේ පහළ වෙන්නේ කලින් ස්ටොක් කරගත් උපාදානත් නැහැ කාගවත් ගාව. නිසා ඊගා චිත්තක්ෂණේ නිවන් දකින කිසිම බාධාවක් නැහැ. හැබැයි ඊගාවත් මේ අපායට යන්න කිසිම බාධාවක් නැහැ. මොකද මේ දෙකම තියෙන්නේ Taman ඒ සංසිද්ධියට දක්වන ආකල්පේ මත. අපි කියනවා මේ ආකල්පේ දක්වන්නේ සංස්කෘතිය අනුවට අපේ අම්මා අප්පා උගන්වපු හැටියට මේ සදාචාරය අනුව මේ මේ වගකීම් අනුව කියලා. බුදුහාමර එකක්වත් නැහැ කියන්නේ නමුත් බුදුහාම කියන මේව අතාරින්න පුළුවන්. ඒක අතාරින්නේ තර වගේ කාය පතම්බනේ කරලා කාය සංසාර මේ සංස්කාර චිත්ත සංස්කාර වලදී හොඳට අවදි වෙලා හැමදාම මේ ආවේනික දුක් ටික ඉඳරින්ද දුකනේ සැපත් වෙන්න පුළුවන් සංඥා වෙන්න පුළුවන් වේදනා වෙන්න පුළුවන් සංස්කාර වෙන්න පුළුවන් ඒවා හොඳටම පරිශන සඳහා ලක් කරලා මේවට ප්‍රතික්‍රියා නොකර මේවා විපස්සනා කරනවා නම් නැත්නම් සංස්කාර නොකර ගන්නවා නම් නැගිටිනකොට සෑහෙන සාන්තියක් දැනෙනවා ඊට පස්සේ පුළුවන් ඇත්ත රූප දකින්නකොට ඇත්ත සද්ද ඇහෙනකොට ගන්ධ රස ඇත්ත කියලා කිව්වත් ඒකත් බොරුව තමයි. නමුත් සම්ප්‍රදාන කෝලෝ සම්මතාන කෝලෝ බැලුවොත් ඒ දේවල් වලදීත් මම දකින්නෙක් අහන්නෙක් බලන්නෙක් වටපත් වෙන්නේ දෙවන්නේගේ බලපෑමක් නිසා නෙවෙයි. මේ බව දැනගන්න තමන් හිත පිහිටිය යුත්තේ මොකද්ද කියලා යෝගාවචරය කර්මස්ථානේ මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා ආනාපාන කරනකොට කියනවා වේදනා සද්ද හිතිරි මොනවාවත් ආනාපානේ සරණ යන්නේ කියලා. ආනාපානේ බුදුන් වගේ සලකන්නේ කියලා. සක්මන් කරනකොට එනවලදී කියනවා පයේ පොළවේ වදිනකොට දැනෙන දැනීම පදනම් කරගෙන ඒ මැත්තේ භාවනා ගෙනියන්නේ කියලා. එදින්දා වැඩ කරනකොට තමයි මොනවා හරි වැඩකට හිත යොදලා කරන වැඩේ තියෙනවනේ. ඒ දේ මුල් කරගෙන වෙන මොනවා ආවත් මේකේ ඉඳලා මේක අත නෑර මේකට ගරු කරමින් ඒක දිහා බැලුවට වරදින්නේ. ආන්නිව කරගෙන යනකොට කරගෙන යනවා තේනවා මේ උපාදාන කියන කවදාකවත් කලින් හැදිලා තිබුණ අපේ කන් නෙවෙයි ඒ ඒ වෙලාවේ පහළ වෙනවා. ඒ ඒ වෙලාවේ පහළ වෙන්නේ නැත්තුව සංසාරේ පවත්තන්න බෑ. පහළ වෙලාවේදී උපාදාන උපාදාන වශයෙන් දැක ගැනීම සඳහා දෙවන්නේක් නැහැ. බුදුහාමුදුරු ඇඟිලි දික්කන එක විතරයි කරන්නේ. උපාදාන කියන්නේ කෙලෙස් જાතියක් කියලා ඒකට නොදකින් කිව්ව කවදා නිවන් දකින්න බෑ. මේක රාගය කියලා රාගෙට කෙලෙස් ඇව්වොත් රාගේ කවදාකවත් අවබෝධ කරන්න බෑ. ද්වේෂය කියලා ද්වේෂයට ද්වේෂ කෙරුවොත් කවදාවත් අවබෝධ කරගන්න බෑ. මෝහය නිදිමත කියලා ඒකට ද්වේෂ කෙරුවොත් කවදාවත් අවබෝධ කරගන්න. මේක අස්පනා පිට ලේපිට දකින්න ඕන. දකින්නවත් එක්ක මේ සඳහා ඇති මනාපමනාභාවය දැක්කනම් ඉතින් එන්නේ ඒ එක සංසිද්ධියකදී අප්පුඩු දෙකක් වදිනකොට වගේ පිටින් ඇතුළට ඇවිල්ලා සහ ඇතුළෙන් පිටට යන දෙක වෙනකොට දකින්න පුළුවන් මානසිකත්වයේ තියෙන එකම සතා මනුස්සයා විතරයි. කිසිම තිරසනෙකුට කිසිම ඌතේකට යක්ෂයෙකුට විශේෂයෙන් මිත්‍යා දෘෂ්ටිකයටවත් මේ ගන්න බෑ. ඒගොල්ලෝ හිතන මේක දෙයයන්ාංශික වැඩක් කියලා. ඇත්තටම දෙයයන්ාංශික වැඩක් වගේ තමයි හොඳට මනස දියුණු කරගත්ත පස්සේ අපිට තීරුම් අරගන්න පුළුවන්. මේ දෙයට ලෑස්ති වෙන්න තමයි අපි මේ සියල්ල අම්මා අප්පා තෑරලා වස්තු භුගා තෑරලා පැවිදි වෙලා කැලේකට වෙලා කසපට වහගෙන ඉන්නේ. කොයි වෙලාවෙ මේකේ ඉද්දන්නේ අනික හැම වෙලාවෙදීම අපි ධන හෝන ධන මනාපමනාප පහල කරනවා ඒත් ප්‍රශ්නයක් නෑ අපි දැනගන්න ඕනේ මේකට දෙවන්නේක් වග වෙන්නේ ඒ නිසා අපි කවදාකවත් නරකයි කාටවත් මනාපමනාප පහල කරන්නත් තරගයි. අනිත්‍යයෙන් පහල නොකර ගන්නවා වගේම කාටවත් හොඳ නැහැ. මනාපමනාප පහල කරන්න පුළුවන් තරම් මම පරිස්සම්. බය බොයි කියන කටයුතු කරන්න ඕනේ. ඒක ලියවල භාවනාවේදී අවස්ථාවක් දුන්නොත් ඒ අවස්ථාවේදී හැකිතාක් ඒ දේවල් වලට අනවරතෙන් එන්න ඇරලා බාධාකින් තොරව පෑදිතිය ගන්නකොට දීලා ගලන්න ඇරලා මේක අවුල් කරගන්න එපා. පෑදිතිය බොරදිය කරගන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා නැත්නම් අතම්මේතාවය කියලා ලස්සන වචනයක් බුදුහාමර පාවිච්චි කරනවා. තතතාවය කියලා ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ආන්නේ විදිහට මේක දිහා බලන්න පුළුවන් නම් ගෙවා දැමීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ ඒ එතන තියෙන ඉඩට ඉඩ තියන්න ඕන නිසා නැත්නම් ඒ ඉඩ හැම කෙනාටම හැම චිත්තක්ෂණෙම තියෙනවා කියන එක පෙන්වන්න ඕන නිසා උක් විසාකෝපාසකතුම අහන්නේ මේ පංච උපාදානස්කන්ධයම්මද උපාදානය කියන්නේ නැත්නම් පංච උපාදානස්කන්ධෙ පිටද කියලා. ධම්මචින්නාව කියනවා පංච උපාදානස්කන්ධයම උපාදාන වෙනවනම් ඒ මනසට කවදාකවත් ගැලවෙන්න බෑ මොකද මේ රූප සද්ද ගන්ධ රස වල කෙලස් තියෙනවා කියලා ගන්න වෙනවා එහෙනම් යාට මැරෙන්න ඕනේ මරණය මත්තට යන්න වෙනවා එහෙම නැතුව උපාදාන වෙනවා කියලා ගත්තොත් එහෙම බාහිර සම්බන්ධයක් නැතුව සංසිද්ධියකින් තොරව උපාදාන පහළ වෙන්න පුළුවන් කියන වැරදි මතයට යනවා එනිසා මේ දෙක හරියට මූලධර්ම වශයෙන් තේරුම් ගන්න හිතට වදගෙන භාවනා කරනවාදී අධික එළඹ සිට ශක්තියකින් හිටියොත් ඉස්සල චිත්තක්ෂණේ උපාදාන වුණා තීගා චිත්තක්ෂණේ උපාදාන නොවෙන්නේ ඉඩ තියෙනවා. ඉස්සල චිත්තක්ෂණේ උපාදාන නැති වුණාට ඊගා චිත්තක්ෂණේ උපාදාන පහළ වෙන්නත් ඉඩ තියෙනවා. අන්න එහෙම යොහුසුළු වෙනස් වෙන සුළු දෙයක් තමයි හිත කියන්නේ. අන්න ඒ වගේ තියෙන ආරේ, ඒ වගේ තියෙන ගැම්ම, ඒ වගේ තියෙන ආඩේ මේ ඌරුව තමයි මේ භවය කියන්නේ. ඒක හැඩයක් ගන්නවා අපි. ඒක රසයකට කැමති, ඒක ගඳකට කැමති අන්න ඒක. ඒව වුණත් හැදිලා තියෙන්නේ කූරුමිටියක් වගේ පුංචි පුංචි දේවල් එකතු වෙලා එක එක එක කඩන පුරුදු වුණාට පස්සේ තීරණ පටන් ගන්නවා ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් කොයි ඉරියව්වේ හිටියත් කොයි එකේ කාර්යබහුල ජීවිතය ගත කරන හිටියත් මේක කොයි වෙලාවක අස්පන අපිට පෙනේද කියලා කියන්න බෑ. ඒ නිසා කාටවත් චිත්තක්ෂණයට කලින් කියන්න බෑ. ඊගා චිත්තක්ෂණේ නිවන් දකින්න නැතිල. උනාට පස්සේ නම් කිය හැකි ආ මේ පෙළ ගැස්ම නම් ඒ වගේ තමයි කිය. ඉතින් නිසා මේ උපාදානෙම නැත්නම් මේ සංස්කාර පිළිබඳව අවබෝධයේ කවදාකවත් බාහිරට දාලා ඉගෙන ගන්නත් බෑ. Taman හරීම අවදි භාගයෙන් ඉන්න බාහිරේ නැතුවත් බෑ. ඒ නිසා අපි සුත්‍රමය වශයෙන් චිත්තාමය වශයෙන් අරගෙන භාවනා කරනවාදී මේ උත්සන්න භාවය ගත්තොත් හැම චිත්තක්ෂණෙම ක්ෂණ සම්පත්‍යක් කරගන්න පුළුවන් වෙනවා. අනේක්ෂණ සම්පත්තියක් කර ගැනීම සඳහා මේ ධර්ම කොටාශයත් 100 සියලු දෙනාට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත් ධර්ම දේශනාව මම මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මම ආරාධනා කරනවා අපි දේශනා සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු නැත්නම් කිවිතු කළ යුතුමක් තියෙනවා අපි ඒකට වෙලා ගනිමු. එහෙම නැත්නම් අපි පේන පෙන කාටත් පින්පැමිණීමේ ඥාතීන් ශීපත් කර ගැනීමෙන් සහ පාපගේ ප්‍රාර්ථනා රාජු කර ගැනීමෙන් දවසේ දේශනා සැසිවාරය સમાપ્ત කරමු. මෙතන අගවරේ දෙයක් ඡන්දය වගේ දේත් උපාදානයක් වෙනවා. ඒ කියන්නේ උපාදාන ඇති කිරීමට ඒ වගේ දෙයක් වුණා ප්‍රමාණිත. ඡන්දේ වීර්ය සමාධිය ප්‍රඥාව ඕනම දෙයක් ඒකෙන් එන එන ඒ ලේස මාත්‍රයට ඡායාවට අපි මනාපමනාප පහල කරොත් එච්චරයි ඒ මනාපමනාප හඳා පහල කරනදී ඒක පොඩි වාදයක් තියෙනවා අසංස්කාරික කාය විඤ්ඤාති සසංකාරික කාය විඤ්ඤාති කියලා. ඒ කියන්නේ අපි අපි කය හිතලා කරන දේවල් වගේකුත් කරනවා, කෙරෙන දේවල් වගේකුත් තියෙනවා. මේ හිතෙත් තියෙනවා අසංස්කාරිකව හිතන දේවල් තියෙනවා සංස්කාර වශයෙන් හිතන දේවල් තියෙනවා. ඒක මේ හිතලා කියන්න ඕන දේ කියන වෙලාවලුත් තියෙනවා මොනවද කියවෙන වෙලාවලුත් තියෙනවා. බීපුවාම වගේම කියවෙනවා. ඒ මනුස්සයා කියනවා "නේ මචං කියා කාබු බීපලා කියනවා ගණන් ගන්න එපයි" කියලා කියන්නේ. කියවෙලා. එතකොට මේකේ අසංකාරික සසංකාරික ભેදයක් තියෙනවා. මේ අසංස්කාරිකව පහළ වෙන දේවල් සංස්කාර පහළ කරන්න පුළුවන්ද කියලා ආචාර්ය මතයක් තියෙනවා. අසංස්කාරිකව බහනවා සද්ධාාවක් කියලා හිතන්නේ. ඒක සංස්කාරයක් වෙන්න පුළුවන්ද? සමහර කෙනා බෑ කියනවා. හැබැයි මම හිතනවා මේක බුදුහාමුදුරු කෙනා මිසක් ඔය ආචාර්යවරුන් පුළුවන් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. මොකද ඒ තරම් හදිසියු මේක කරපු දෙයක්ද කරන දෙයක්ද කියලා බලන එක හුස්ම උනත් බලනකොට හුස්ම ගන්නවද ගැනිනවද කියන එක සමහරලාට බරපතල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම හුස්ම අන්තිමට යනකොට බලන්න. ඉතින් දිහාන ප්‍රශ්නයක් තමයි තියෙනවා. දැන් හුස්ම තියෙනවද නැද්ද මේක මම ගන්නවද මට ගැනෙනවද අනිත් එක බරපතලටම කට්ටිය අහුවෙන එක තමයි මේ හිතවිලි. ওই හිතවිලි එකක්වත් සමානට හිතන දේවල් නෙවෙයි. මට කොච්චර පශ්චාත්තාප වෙනවද බලන්න. මට හිතවිලි එනමයි කියන්නේ. මේවා හිතෙන දේවල් කියලාත් ඔගේ පිටින් මිසිකොල දැම්මා නම්. පශ්චාත්තාප වෙන දෙයක් නෑ. අඩු ගන්න පශ්චාත්තාප වෙන එක මොඩකම කියලා දන්නවනම් නීවරණයක් කියලා දන්නවනම් හිතවිලි ඇවිල්ලා තලලයි ඉතින් මොකද කරන්නේ? මම හිතනවා නෙවෙයි. මුචිලානස් කියනවා ඒ සාන්ති ඒ වාසිය ගනින් ඔබ භාවිතර නැත්තම් යන්න බෑ. ඒ හිතෙන හැම දෙයක්ම හිතන දේවල් කියලා හිතාගෙන ගත්තොත් ඒ මනසෙන් කවදාකවත් කවදාකවත් ගැලවුමක් නැහැ නේද? මොකද මේක උච්චරක හිත හිත විහිතනවා. ඉතින් අමාරුයි අසංකාරික සසංකාරික ભેදී අල්ලන්න. ඉතින් ඒ නිසා මේ හුස්ම ගන්නකොට නිකන් අමතර වෙන්න ඉඳලා මේවා සමාඩ කල්පනා කරලා ඉවරලා පැටලව ගන්න ඉඳිනවා. හුඟක් කරාට අපි එක්ක හුස්ම ගන්න එක කරනවා හෙලන එක නිකන් සිද්ධ වෙනවා. නැත්තම් හෙලන එක සිද්ධ වෙනවා ගන්න එක ඉබේ සිද්ධ වෙනවා. දැන් සාමාන්‍ය ආවේගජනක වෙනකොට හෙලන එක සිද්ධ වෙනවා ආයාසයෙන්. ගන්න එක නිකන් ගාල වෙනවා ඒක ඉබේ සිද්ධ වෙන්නේ. හෙලන එක නම් ඒ ආවේගය හිටියි. ඉක්පින්ජනකොට අනිත් පැත්ත. සක්මන් කරනකොට එක්ක වම යනවා නම් දකුණ ඇදිලා යන්නේ. ඒක ගිල වමෙන් ඇවිදින්නේ දකුණින් යනවා. දකුණින් යනවනේ වම ඇදිලා. ෆුට්බෝල් කාන කෙනෙක්ගෙන් ගන්න මිනිහා ගන්න. ෆුට්බෝල් කාන කෙනා දන්නවා කකුලේ කොයි එකද වැඩ කරන කකුල අනිත් එකේ සොත්ති කකුලක් තියෙනවා. එකක් යන කකුලක් තව සොත්ති කකුලක්. වමෙන් දකුණෙන් වැඩ කරනකොට දකුණ ඉස්සර වෙනවා උඟ දෙන්නේ. වම ඒ අනුව යනවා. අන්න ඒ වගේ මේ අපේ පංශ දෙක ගත්තාම දෙකෙන්ම සාධාරණ වගේ සමාදාලෝ මේ සමතුලිත වැඩේ වුණාට driven and driven පුලි කියනවා වගේ බර අදින පුලියයි බරෙන් ඇදෙන පුලියයි කියන දෙක මේ දෙක පරිචමපාදේ වශයෙන් තේරුම් ගන්න බැරි නම් ඉතින් මැෂින් එකක් කියලා ගන්න බෑ. ඩයිනමෝක කියලා කියන්නේ ඇදෙන පුලිය පැත්ත 10 කරන්න ඕනේ අදින පුලිය පැත්තට දින එක බලාගෙන ඉවරයි. මාරු කර ඉති ඉවරදා. ඒක අතපයවත් ඉතුරුයි. එනිසා මේ වැඩක් කරනකොට හැම වෙලාවෙම තියෙනවා බලයක් එනවා. ඒ බලය අනුව ප්‍රතික්‍රියාවකින් යන වැඩක් තියෙනවා. මේ දෙක එතන එතන සිටින දේ දන්නේ නැතුව නැත්නම් භාෂාවක තියෙන සකර්මක කර්මක ભેදේ, සසංකාරික කර්ම අසංකාරික ભેදය. ඉතින් ඒක නිකන් පාන් වල ගණන්, පෙට්‍රල් වල ගණන් නෙවෙයි. ඒක ටිකක් පිළිවෙලට වැඩි ටිකක් එහාට ගිය එකක්. ඉතින් ඒක අවශ්‍ය වෙනවා මේ මේ මේ නාම ධර්ම අවබෝධ කිරීමේදී ඒක පොතෙන් පතේ නෙවෙයි. මේ දේ තේරුම් ගන්න නැතුව ගන්න බෑ පරමාර්ථයට. සොයනත් දැන් ඒ කෙලෙස් අනුචේ වෙන්න නම් එකති විදිතකේ මේක මේ අයිති උදවිලි ගැතියි ඒ කියන්නේ ආයෙත් කියන ප්‍රශ්නේ දැන් මොකක්ද දකින්න දකින්නකොටම විදිතකේ තියෙන එක ඊළඟ වෙලාවෙ නැත ඒතොර දැන් මේ මේ මේ ඒක අනුචේ වෙන්න දෙයක් නෑ ඊළඟ විදිතකේ ඒක ඒකත් නෙමෙයි මේක උදුනේ ඒතොර අනුචේ වෙන්නේ ඕක කියන්නේ මෙහෙමයි. දෙයක් ආරම්භණයක් වෙන්නේ කොහොමද? දැන් නිමිත්තක් වෙන්නේ කොහොමද? අපි නිමිත්තක් කරන්න එක දිග දෙසරයක්වත් බලන්න එපා. හරි ඉන්නකෝ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා පටන් ගන්නකොට ආශාර ප්‍රසාසී තිර සංඥාවක් ඇති කරන්න කියලා. ඉතින් මායාවක් වෙන්නේ. ඒ තමයි මෙයන් දාගන්නේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔක තියෙනවා. නිමිත්තක් කියන එකක් තියෙනවා. කෙලස් කියලා જાතියක් තියෙනවා. අනුසය කියන එකකුත් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ තීගා වෙන එකත් ඕකමයි. කියලා තිස්තර සංඥාවක් අරගෙන ආනපන බලන්න කිව්වා. දැන් නල් හයිපොතීසියක් දැම්ම ඔළුවට. දාලා කියනවා ප්‍රූව් කරන්න කියලා. ප්‍රූව් කරනකොට අනිමිත් සමාධිය නිවන් දකින්න. දැන් තිර සංඥාවෙන් තමයි වැලිට බහින්නේ. තිර සංඥාව කියලා කියන්නේ ආනාපානෙ එන්නකොට එන්නත් ඉස්සලා ගිහිල්ලා බලාගෙන ඉන්න එනකම. ඒ කියන්නේ හරිම නිත්‍ය සංඥාවක් දීලා බලනවා. අන්තිම නිවන් දකින්න මොකද අනිමිත් සමාධිය. නිමිත්තක් ගන්න තරම්වත් දෙසරයක් ඉන්නේ දැන් ලෝකේ නැහැ. ඒ බුදුහාමුදුරගේ වචනේ ඉදා කරන්නේ. අර null hypothesis disprove කිව්වේ. ඒ බුදුහාමුදුරෝ එහෙනම් මේ කෙලින් බල කියන එක නෙමෙයි වටකෝල ගහන්නේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද ගන්න බලන්නයි කවදද එන්නේ ඉදයි එන්නේ කියනකොට සෙල්ලම් වෙලා ඉවරයි. එيشා උදාහරණ මාව පොඩ්ඩක් විශ්වාස කරපහ හැබැයි විශ්වාස කරන්න වටින්නේ නැති කෙනා උදාහරණ. මේ තිර සංඥාව දීලා අනිවිත සමාජයට ගෙනියනවා. ආත්මයක් කොහෙද ගියේ කියලා. දැන් කපෝ බලන්නේ නටන තොවිලට කවුරුත් නැත්තම් බන්ධනවා ඉතින්. භූතේ බන්ධලා ඌ නටන උදේ නැත්තම් තොවිලි ගාන ගන්නත් බෑ මිනිසුන්ට පෙන්වන්න දෙයක්වත් නැහැ අර දුම්බල වලට මොනව කරන්නේ. මූ දන්න මෙතන බොරුව කරන්නේ කියලා ඌ කරන්නේ පතුරුලා වතුරුලා භූතෙක් ගෙනත් දානවා. මෙයන් තලන්න නටනවා. නටලා උදේ එළවනවා. බුදු ආමරත් කරන්නේ ඉස්සලා ආත්ම සංඥාවක් කියන අපිට වැඩක් නැහැනේ පාන් වල පෙට්‍රල් වල ආත්ම සංඥාවක් අපිට නැහැ කිසිම තියනවා කියන්නේ. තිබ්බ ගමන් අපි අල්ලනවා. අල්ලලා කියන දැන් ඔප්පු වෙලා වෙනපන් කියලා ආයෙත් ඔබත් පචයි. මේ නිමිත්තනේ නිමිත්ත කියන එක ටිකක් ලොකු සංහසේ දුරට ගෙනිච්චා. ඥානানন্দ ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්න අනිමිත් සමාධියට යනකොට මේ නිමිත්ත කියලා අල්ලාගත්ත දෙයම පුස්ස බව තේරුම් අරගන්නවා. ඒක නිසා මේකෙදි මේ මිනිස්සයා චපලභාවයක් තියෙනවා නේද? චපලභාවය කියන එක පරිණාමයක් වෙන්නේ. පටන් ගන්නකොට තියෙන තර්කේ නෙමෙයි විපරිණාම ස්වභාවය කියලා කියන්නේ තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. තිතිය කියන්නේ ස්ථිර දෙයක්. අඤ්‍ය සත්‍ය කියන්නේ වෙනසක්. තිතියාගේ අඤ්‍යතාවයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තිතියාගේ අඤ්‍යතාවයක් තියෙනවා. ඒක එක්කෝ තිතිය කියපන් එක්කෝ අඤ්‍යතාවය කියපන් දෙක එකට කරලා කියනවා. මේ මේ අචංචා පොතක් මට හම්බුනේ කියන ප්‍රකාශයක මේ අනිශ්චිතතාවය නැත්තම් මොනම ප්‍රකාශයකට ඒක විශ්ල විශ් කරන්නේ කියලා. ඕනෙම බණක මේ පෙරලිය තියෙනවා. පෙරලිය තමයි මනුෂ්‍යනමනස අල්ලන්නේ ලිල්ල තියෙන්නේ. එන්ට මේක නිට්ටයයි කියලා කියන විශ් කරන්නේ. අනිත්‍යමයි කියලා කියන විශ් කරන්නේ කියලා කියන මේ නිට්ටය ඉඳලා අනිත්‍යට යන ගමන ඒක කවුරු කරලා දීලා බෑ ඒක දැක දැක දන දන තමයිගේ මනස ඒ විපරිණාමයට ලක් වෙන්න ඕනේ. ලක් කරන්න පුළුවන් කියන එකයි බුදුහාම කියන්නේ මනුෂ්‍ය මනසේ ඒ තරම්ම බොහොම ඕන දැනට හැඩ ගැහෙන්න පුළුවන් එක. බැරි එක නා තමයි ඔලොමල කියන්නේ. නිහතමානී නෑ කියලා කියන්නේ. හැඩ ගැහෙන්න බෑ, ශ්‍රද්ධාව නෑ, යටහත් පහත් ගතිය නෑ මම දන්නවා මට තේරෙනවා කියලා ඉන්නවා යන්න බෑ ඉතින් ඒ ආත්ම සංඥා අනාත්ම සංඥා ඇත්ත නැත්ත මේ හැම එකක්ම උදාහරණයක් පන් කරනවා වචනාර්ථය අරගෙන එකක් දාලා ඌ පිස්සුවට ලෙවල අනික එක බෙන්න පුළුවන් නම් මේක ඔප්පු කරලා බලන්න ඔප්පු කරලා බලනකොට මනසක් නෑ ගත්ත තීරයක්වත් නෑ සම්මන් දැන් අපි නිවන වගේ කියන දෙයක් පිළිබඳ තිබු චේතනාවත් උපාදානයි. ඒ කියන්නේ සපාස සබ්බතම මූලපරියය 24 වෙනියට පෙළ තියෙන නිවන. නිවන තැනක් තියෙනවා මඤ්ඤණා තියෙනවා අභිඤ්ඤා පරිඤ්ඤා කියන තුනම තියෙනවා. දැන් අපි නිවනක් කියන එකක් පෙන්වෙන්නේ නැත්නම් මේ භාවනාව කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කරන පිස්සුද එහෙම ගන්න නැති. මොකද ඒවා වෙන්නේ නැහැ. නෑ එහෙමත් නැහැ. දැන් මේ මේ සූත්‍රයේදී මේ මේ ධම්මදිනාගෙන එහෙම ඉඳලා බේරෙන්න බෑ. ඉස්සලා කාම රාත්තරල් ගන්න දැනගෙන කනවා. ඉච්චරයි මේ තීරයක තියෙන ඉච්චරයි කන්න නැතුව බෑ. කන්න නැතුව බෑ. ඒ කියන්නේ අපි අහුවෙලා කොහොමද කතා වෙන්නේ? මේ වැරද්ද කරන බව දැනගන්නවා. තමන්ගේ වැරද්ද ප්‍රමාණය දැනගන්න. තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය දැනගන්න එක විතරමයි මගේ ජීවිතේ මට තියෙන උතුම්ම දේ. අනුන්ගේ වැරදි හොයන්න ඔක්කත් අනුන් වෙලා මට පෙන්වන වැරද්දව ඇති වැඩක් නැහැ. අපි එකට දෙන අර්ථකථනේ තමන් තමන්ගේ වැඩියි. තමන් දන්නවා කියලා හිතන මනුස්සයද බුදුහාමුදුරු කියනවා කලෙ මුලින් නබු කලෙ. කලෙට වතුරක් කරලා වැඩක් නැහැ. දන්නේ නැහැ කියලා හිතනවා ඒත් වක් කරලා වැඩක් නැහැ. දන්නේ නැහැ කියලා උත්සාහ කරන්නේ නැති මනුස්සයද උත්සාහ උත්සාහ කරන්නේ නැහැ. උත්සාහ කරලා දැන් කොතනකද ඒකට මම දන්නවා කියලා හිතුවා නම් ඉතින් ඉවරයි. ඉතින් ඉතින් අනාතයි. ඒ නිසා දිගටම ඒ අර මේ මේ ශ්‍රාවක ස්වභාවය, නිහතමානී ගතිය මම දන්නේ සර්වචනංශ දන්න උන්වන්තිගේ සර්වඥතාඥාන ලැබු කොහොමඩක්වත් යන්නේ නැහැ. ඒ නිසා සත්‍ය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පුත්‍ත්ජනකට මේ සත්‍ය ඔප්පු කරලා දෙන්න හැටි. පෙන්නලා දෙන්න හැටි. ඒක දේශනා විලාස. ඒ ඇත්තටම ඒකෙන් තමයි ආගම් පටලවා ගන්න තියෙන්නේ. හැම ආගමෙම මොකද්ද සත්‍යයක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ස්ථිර කරන්න හදනවා. දෙයන්නාසි කියන එක නම් ස්ථිර. අනේ හරි අනිස්ථිරයි කියනවා. ඉතින් අයිසෙක් නිව්ටන් ඕ මැට්ටා අපි මුචතර කාලේ කවුරු 100ක් පිළිද උග පටන් ගන්නකොට දෙයයන් ආදින පස්ස ටික මට කරලා දෙන්න පුළුවන් මැෂින් එක ස්ටාර්ට් කරලා දෙයයන් ආසේ මට දැන් ගුරුත්වාකර්ෂණය දෙන්නේ මම ඊට පස්සේ යන්න පුළුවන් කොහේ ඒක සිකුරාද හැන්දා වෙනකොට උදේ සඳ උදේ වෙනකන් දේවවාදී ඊට පස්සේ සඳ උදේ ඉඳලා සිකුරාද හැන්දා වෙනකන් විද්‍යාඥයෙක් කීයට හදලිය දැන්වත් ඉන්න විද්‍යාඥයෝ දේවවාදී විනාලගන්නේ මේ ඒගොල්ලෝ දෙය තීරේක පේටන්ටි ගන්න රෙකෝඩ් කරන්න තියෙන්නේ බෑ ඒක ගිහිල්ලා හරියටම කොලේ ලියන රත්තරන් පතුරුක මේ මම මම හොයාගත්තේ මගේ අම්මා මෙයා මගේ දරුවට මෙච්චර යන්න ඕනේ ඔක්කොම ලියනවා ඒක. ඉතින් එතනම බුදුෝනේ. එහෙම සත්‍යයක් එහෙම තියනද තියනවනම් බොරුවනේ තියෙන්නේ. බඩේරත් එක මේ දෙල්ලම කරන්න බැරි කොයි එකත් වවාගෙන කන එකනේ තියෙන්නේ. බුදුරජාණන්සේ පරම සත්‍ය දේශනා කළා. අනේ කිසිම තැනක පේටන්ට් රෙකෝඩ් කෙරුවේ නැහැ. කිසිම තැනක හිමිකම් හැවිරීමක් නැහැ. ඔන්න දිනවා පුළුවන් නම් කාපා. ඒ ඒ ඒ ඒ වැඩේට බහිනු මිනිහට පව වඳින්න වටිනවා. මොනවද එමන්ට ඕන ටිකට ලෑස්ති ඕනම දෙයක් දෙන්න ලෑස්ති යස් ඕ කියන ඕ කියපන් නෑ කියන්නේ නෑ කියපන් ඉවරයි මොකොත් නැති කරනවා දුපාරේ බෑ මොකොත් නැතුව කරන්න බෑ මේක කියන මොකොත් නැතුව යන්න බෑ එහෙම ඒ මොකොත් නැති දෙයක මොකක් හරි වෙන්නවා මේක දිහා බලන්න බලන්න මෙතෙන් ගියම ඒක මොකක්ද බලාකුලකට යන්නකො රොකට් එකක් අරගෙන කිල්ල බැලුවට පස්සේ මොකක්ද හම්බෙන්නේ වතුරට කිල්ල බැලුවට මොකක්ද හම්බෙන්නේ මේ පින විතර ලස්සන ඔය හැඩයක් තියෙන කම මොකක්වත් තියෙනවා ලං වෙන්න වෙන්න පේනවා මේකේ දැන් රම්බට පාස් යනකොට වාහනේ නැතර කරලා හිටියොත් එම මිදුම් බයින් එක. යන්න ගියට හැප්පෙන දෙයක්වත් නැහැ. මේ මිදි මිදි යන්න ගාලා හැප්පෙන දෙයක්වත් නැහැ. කවුරු හරි ගියොත් එක මිදි මේ කෙලවරෙන් මම වාහනේ දාගෙන යනවා. එහෙනම් ඉවර වෙනකන් ඉන්නවා. ගුවන් කෝක නිකන් බස් බයක් උතන තියෙන්නේ. උතන නෑ. ඔබ කෙලිම ඵලයක්. හැබැයි සද්ධාවේ ආරම්භ ඵලය. මේ සද්ධාවෙත් බොරුව බව තේරුම් ගන්න අන්තිමට. අසද්ධාවය. ඒක ඒ හරි අමාරු. ඒ නිසා ඒ ඒ සන්දර්භය තුල මරණකම් බණ කියයි. ඕනම දෙයක තියෙනවනේ ඉලෙක්ට්‍රික් ගතිය. ඕනම දෙයක පෙරලියක් තියෙනවා. ඉලෙක්ට්‍රික් ගතිය දකින්නට සමහර හිතන්නේ මේ භෞතිකවාදී හිතන්නේ මේ මේ වංචා කරනවා. චපල වචන කතා කරනවා එහාට මෙහාට දානවා කියලා. ওই ත්‍රිපිටකයේ බුද්ධවිද්‍යාත්මක වචන වලට අර්ථ දෙන්න කියලා අඩු ගානේ කටකෝපේ ඥාන සංසිතවුණා. වචනෙට ඉති අර්ථයක් නැහැ. එක වෙලාවක එකක් කියනවා තව වෙලාවට අනිත් පැත්තේ කන්ටෙක්ස්ට් එක වන්නකොට ඒක විරුද්ධ මේ මේ මාසි සාඩෝ ලියලා තිනවා මේ පටිනිස්සග්ග කියන වචනේට අර්ථ දෙකක් තියෙනවා. පක්ඛන්දන සහ පරිච්ඡාග කියලා. පක්ඛන්දන කියන්නේ බැහැගෙන නිමග්න වෙලා ඒක අල්ලනවා කියන එක. පරිච්ඡාග කියලා කියන්නේ දීලා දානවා කියන එක. අර ප්‍රතිවිරුද්ධ අර්ථ දෙකක් තියෙන තනි වචනේට කිහින්න ෆිලොසොෆිකල් කියනවා ෆිලොසොෆිකල් නම් පිස්සු බීම මේසෝක තමයි කියන්නේ. ඒ කියපේක නෑ කියන්නේ. දැන් පඩවි කියලා කිව්වහම ගොරෝසු ගතියයි, සැහැල්ලු ගතියයි, ඝන ගතියයි, හැඳු ගතිය දෙකටම පඩවි කියන්නේ. තේජෝ ධාතුවටයි උණුසුමටයි සිසිල දෙකටම තේජෝ ධාතුව කියන්නේ. ඒ තුල ගරන්ඩුවක් නෑ මේ අපි රණ්ඩු කරනවා තේජෝ තියෙන තැන කොහොමද මේ උෂ්ණ තියෙන තැන සීතල තියෙන්නේ කියලා. ඒ තේජෝ ධාතුව ගැන පිස්සු දෙයක් ඔය දෙකටම මගේ නම කියන්නේ. දෙකටම කියන්නේ දෙපැත්ත වෙන්නේ අපි සාපේක්ෂවාදන නිසා නේද? ඔය ඒ කියන්නේ අපි අපි බලන්න තියෙන්නේ මම ඉන්නවයි කියන තැනක් අල්ලගන්නේ. ඉතින් නැතුව මේ මුළු පරාසෙම බැලුවා නම් මොනවාක් ගන්න දෙයක් ඉතින් අපිට සාපේක්ෂව මේ සම්මුතිය ගොඩ නගන්න බෑ. මම කියන එක ඇසියුම් කරන්න බෑ, රෙකග්නයිස් කරන්න බෑ. ඉතින් අපි නිතරම බලන්නේ සම්මුතිය හදාගෙන මේ සම්මුතියේ අනිත් එකනත් බාර ගන්න ඕනේ කියලා මගේ ප්‍රශ්න. ජෙනේ මිනිහත් මේ මගේ සම්මුතිය බාර ගත්තා නම් උඹට ඉන්න බෑ. මේ උපලයි. මේක මගේ තන. මගේ සම්මුතිය බාර ගන්න. මුත්තම වැඩේ තමයි මේක බාර ගන්න කරන බාර දීලා පැත්තකට මේක ඒ තියෙනවා යමක් ගනිමු. ඔන්න බාර දෙන්න පුළුවන් කියලා. එතකොට මේ මුළු ලෝකෙම පේන්නේ අර යසසහ සුබ නාටකමේ තියෙන දෙන්න කියන්නේ උඹ ගොඩපාරට කියන්නේ මම රජ වෙන්නම්. මේ උඹ ගොඩපාරයන් කියලා. දෙන්න ඒ තරම සුවදයි. අනේ අර උදොල්ටපාරේ රජ වෙච්ච ගමන් කැපුවා. ඔය මානසික රෝගීන් කියලා අයින් කරලා ඉන්න මේ සතුන මේ සත්‍ය ඥානෙ තියෙනවා. නේද? අයින් කරන්නේ මේ වන් තාත්තිස් එක්නේ. දැන් යා පිසයි කියලා තීන්දුව කරන අනිත් පිසා දිහා බලනකොට දැන් හොඳම කතාව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි ඔය මානසික දේ පටන් ගත්තේ. පටන් ගත්ත පස්සේ අක මුළු සියල්ලම සිද්ධ වෙන්නේ කාමයේ නිසා. මේ වංශක මුළු ජීවිතේ 100%ක්ම කාමයේ විස්තර කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ බටේක ලෝකයා කිව්වා මේ යුදෙව්ව කාමවාදී යුදෙව්වගේ අදහසක් මේක උත් පිස්සේ. මේක හොයාගත්ත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිස්සේ කියලා. කාටුන් එකක් ඇඳලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මානසික ආසනයක් ඇවිල්ලා ඇඳේ වාඩි වෙලා ඉන්නවා. ඇඳේ බුතියක් ඉන්නවා. වෙද කෙනෙක් ඇවිල්ලා කවුන්සල් කරනවා එයා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මයි. ගුරුවරයාගේ ෆොටෝ එක ගහලා දෙනවා ඒකෙත් තියෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මයි. පිටි ගහලා තියෙන ෆොටෝ එක ඕක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දීපු හොඳම උත්තරේ. උඹත් ලෙඩා. උඹමයි වේදා. උඹ ගරු කරන්නේ තුඹේම ධර්මයේ. ඉති මුළු ලෝකෙම ගියානේ. මුළු ලෝකෙම ගියා. ඊට පස්සේ එක මිනිස්සෙක් මං සමහරට මට මේවා කියනකොට දඩ ගහයි මිනිස්සු මේ මම මේ ආවට ගියාට කියන නිසා මට හරියට තන පෙන්නවා එක මිනිස්සෙක් ගිහලා මෙයා සනීප කරපු හැම පිස්සෙක්ම අවුරුදු 30කට පස්සේ ඉන්ටර්වයුව කරනකොට හිටපු ගම ආයෙ පිස්සු සනීපෙච්ච හැම ලෙඩෙකුටම ආයෙ ලෙඩේ හැදිලා තියෙනවා හැබැයි විකෘෂ්ඨ විදියට මේ සනීප වෙන එක තියෙනවා අම්මෝ මේ මිනිස්යාගේ ධර්මය කියලා කියනවා ටික දවසකින් ඒ ජීවන රටාව වෙනකොට ආයෙත් මේ පිස්සු තමයි ඒක කියන්නේ ඒක කාටවත් කියන්නේ ඒක නිසා දීපක් චොප්‍ර වැඩ පටන් ගන්නගෙන ආස්ත ද මිරකල් කියලා කියනවා. ඒ ආශ්චර්යයෙන් පස්සේ පැත්ත බලන්න මොකද වෙන්නේ කියලා ආයෙත් අර ඒක හිතනවා. මේ බුදුහාම කියනවා චක්‍රේ අපි ඉන්නේ භවයේ. උක කොච්චර ඉහළට ගියත් එහා සමානව පල්ලෙහාට යනවා. කවදා හරි මේකෙන් අයිමීම තමයි විකල්පය. අයිමීම තමයි විප්ලවීයදී. මේක ඇතුලේ මොන සෙල්ලම් දාලා දිනුවත් අරදුනත් ආයෙ අර බලු තත්ත්වෙට රජ තත්ත්වෙ ඉඳලා ඕන වෙලාවකට කැඩෙනවා. ඒ ඒ චක්‍රය ඇතුලේ ඉන්නකම් අපි මනිනවයි කියලා කියන්නේ අනවශ්‍ය මිනිසු තරහ කරගැනීම. එතන අනවශ්‍ය විදියට වෛරයක් ඇති කරගැනීම. අපි ඒක හිණහවට ලක් කරනවා. මේක නැතුව ලෝකේ ජීවත් වෙන්න බෑ. මම මෙච්චරක් අද වැරදි කරගත්තා. මෙච්චරක් තියෙනවා. අනේ ඒ වැරදි පෙන්නන්න මෛත්‍රික ආශ්‍රය කරව සම්ප්‍රතින් අනින් වාදනවල පිංචිද්ද වේවා නැත්තම් හැප්පෙන්න නැතුන් අල්ලගන්න බෑනේ. ඒ අත්තන්න වැඳලා කියලා වැරදි ටික ගණන් කරගන්න විතරයි කරන්නේ. ඒක අඩු වෙනවා නම් බුද්ධ සාධන තමයි. ඒක වැඩි වෙනවා නම් ඉතින් දෙයයන් පිට තමයි. වෙන වෙන කරන්න දෙයක් නැහැ. දැන් නිතර බලන්න කාට බය බොයි කියලා හරි කමන්නේ. අය කාය දුස්චත්ත, වචී දුස්චත්ත, මන දුස්චත්ත අඩු වෙන තැනකට යන්න පුළුවන් නම් මොන දාචේ වුණත් මගේ කියන්නේ ධර්මෙමයි තියෙන්නේ. කවුරු ඉදිරියට කරනවත් වෙන්න පුළුවන්. ඒ පාර යන්න යන්න ගැටුම් අඩුයි. ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක තේරෙන්න පටන් ගන්න. තේරෙන්නේ කරන කෙනාටම. පිටායට කාටවත් ඒක තේරෙන්නේ ඉතින් අපි විනාඩි 20ක හෝ ඊට අසන කාලයක් අරන් තියෙනවා. දේශනාවෙන් පස්සේ අපේ අදහස් සුමාරු කර ගැනීම සඳහා ඉතින් මේ පිළිබඳ වෙන විශේෂයෙන් කියන දෙයක් නැත්නම් අපි සුපුරුදු පරිදි කාථා සජ්ජහනා කිරීමේ අනුමೋದනා සීතින් පින්පෙමනීමේ අපේ කටයුතු සමාප්ත කරමු.